අපි දැන් දවස් 10කට විතර කලින් තමයි ලංකාවට ආවේ ඉන්දියාවේ ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ඒකෙදි නොයික් අත්දැකීම් එහෙමත් ලැබුවා ඒ ගැන එහෙනම් ටිකක් කතා කරන්න කියලාත් කල්පනා කරා ඒක අර අපිට නැත්තම් අපි මෙහෙම දෙයක් තියෙන්නේ දැන් අතර බෞද්ධයගේ බෞද්ධයට වෙන මෙහෙම දෙයක් වෙනවා මම දන්න ස්වාමීන් වහන්සේ නමක් ගියා එකපාරක් දැන් අවුරුදු ගානකට කලින් සයිප්‍රස් වලට ධර්ම දූත සේවාවට සයිප්‍රස් වලට ඒ සයිප්‍රස් වලට ගිය වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේට මේ එහෙදි හම්බෙලා තිබුණා මේ මේ සුදු ජාතික කාන්තාවක් ඊට පස්සේ එයා ඇවිල්ලා අහලා තිබ්බා ඔය චක්‍ර පැත්තෙන් කුණ්ඩලිනී පැත්තෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා ඒක සරල කාරණාවක්. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා අනේ එහෙමනම් මම මොකවත් ඒවා දන්නේ නැහැ. මේ බෞද්ධ භාවනාව විතරයි දන්නේ කියලා වෙලා ඊට පස්සේ ඊට පස්සේ ආයෙ හැරිලා ගිහින් තිබ්බා. මං කියන්නේ අර මොකද කියන්නේ සමයාන්තර ඥාන කියලා තියෙනවානේ. සමයාන්තර ඥාන කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ බුදු සමය පිළිබඳවත් අපි දැනගත යුතුයි. ඒ වගේම අපි දැන් අපේ එක විතරක් දන්නකොට අපි හිතන් ඉන්නවා මෙහි විතරයි ඔක්කොම තියෙන්නේ අනික් කොහෙවත් නැහැ කියලා අපි අර අමුතු පැත්තකට යනවා. හුඟක් අයට වැඩේ වෙන්නේ. ඒ කියන්නේ අපේ තැන විතරයි ඔක්කොම තියෙන්නේ වෙන තැන්වල මුකුත් නැහැ කියලා ඒ වගේ මතයකට ගියපුවාම ඒක වැරදි මතයක්. හරියට අර ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ එතකොට. ළිඳේ ගෙම්බා හිතන් ඉන්නේ මේක තමයි ලෝකේ මේකේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. එහෙම නැතුව නෑ ලෝකේ කියන්නේ මීට වඩා විශාල දෙයක්. තව මේ වගේ තව ස්වභාවයේ දේවලුත් තියෙනවා කියලා අපි දැනගන්නකොට කල්පනා කරනකොට මේ ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මිකත්වය හොයාගෙන යන්නේ තවත් අය ඉන්නවා ආධ්‍යාත්මිකත්වය හොයාගෙන යන කියලා අපි ඒක ඒ කියන්නේ අපේ උනන්දුවත් වැඩි වෙනවා අපි ලෝකෙ ගැන දකින දැක්මත් පුළුල් වෙනවා පැහැදිලි නේද අන්න එහෙම එකක් ඒකෙන් කවදාක්වත් මේ බුදුරයන් වහන්සේලාගේ පරම ගම්බීර ධර්මය යටපත් වෙන්නේ නැහැ පැහැදිලිද? මේ බුදුරයන් වහන්සේලාගේ පරම ගම්භීර ධර්මයේ අතිශයින්ම ඒක ශ්‍රේෂ්ඨ ස්වභාවය තියෙනවා. හැබැයි තවත් මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා. උදාහරණයක් වශයෙන් දැන් බුදුරයන් වහන්සේ ඒ කාලේ මේ ශාස්ත්‍රෝන්වරු හොයාගෙන ගියා. බෝසත්ත්ව කාලේ සිද්ධාර්ථ කුමාරයා පැවිදි වෙන්න ගිහිල්ලා. ඊට පස්සේ එතනදී ආලාර කාලාම් ගැන කියනවා, උද්දකරාම පුත්ත ගැන කියනවා. ඒතකොට ඒ අය ගැන කියනවා අරූපාවචර මානසිකත්වයට සම්බන්ධින්න පුළුවන් ආකාරයෙන් හිටපු ආචාර්යන් වහන්සේලා. ඒ කියන්නේ කාමාවචර ස්වභාව ඉක්මවා ගිහිල්ලා මේ මනුස්ස දිව්‍ය ස්වභාවය ඉක්මවා ගිහිල්ලා රූපාවචර කියන බ්‍රහ්ම ස්වභාවයත් ඉක්මවා ගිහිල්ලා අරූපාවචර කියලා මේ මේ කියන්නේ බ්‍රහ්මයන්ගෙත් ඉහළම තලවල ඉන්න බ්‍රහ්මයන්ගේ ස්වභාවයට මානසිකත්වයේ පත් කරගත් අයව තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මුණ ගැහුනේ. ඒක අපේ දේශනාවේ තියෙනවානේ. එතකොට ඒ හින්දා ඒ වගේ දේවල් ගැන ඒ කියන්නේ අපි යමක් තරමක දෙයක් දැනන් ඉන්න එකේ වටිනාකමක් තියෙනවා. ඒ කාරණාව ගැන පොඩි කාරණාවක් කිව්වොත් එහෙම දැන් ඒ කට්ටියගේ ධර්මයේ ඒ කට්ටියගේ ධර්මයේ විස්තර විදියට බලපුවාම ඒකත් ඔය කිසිවක් නැත කියන සමාපත්තියට පාර කියනවා. නත්ති කිංචි ආකින්චඤ්ඤායතනය කියලා අපි කියන්නේ. අපේ අරූපාවචර සමාපatti බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරක් තියෙනවා රූපාවචර සමාපatti හතරට පස්සේ පළවෙනි එක තමයි ආකාසානංචායතනෙ දෙවෙනි එක විඥානා විඥානංචායතනය තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනය හතරවෙනි එක හතරවෙනි එක නේව සංඥා නාසඤ්ඤායතනය කියන එක ඒකේ ওই හත්වෙනි සමාපත්තියට ඒ කියන්නේ ආකාස මේ ආකින්චඤ්ඤායතනෙ කියන නත්ති කිංචි කියන ස්වභාවය කිසිවක් නැත කියන ස්වභාවයට හිත ගෙනියනවා. හිත ගෙනියනවා. ඒක අතිශයින්ම බලවත් ප්‍රබල මේ සමාපත්තියක්. ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාවට අනුව තියෙනවා කවුරු හරි කෙනෙක් ඒකෙන් මැරිලා ගිහිල්ලා ඉපදුනොත් එහෙම ඒ බ්‍රහ්ම ලෝකයේ කල්ප 60000ක් ඒ ආවුෂ කියනවා බ්‍රහ්ම ලෝකේ කල්ප 60000ක් අවුරුදු කෝටි අරහිම ඉන්නේ කල්ප වලින් 60000. දිව්‍ය ලෝකයේ අවශ්‍ය කල්පයක් නැහැ. දිව්‍ය ලෝකවල අවශ්‍ය කල්පයක්වත් නැහැ. අරක කල්ප 60000ක් අවශ්‍යයි කියලා කියනවා. තාන් ඒ ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ඒ බ්‍රහ්ම ලෝකවල. එතකොට ඒ ගැන අපි බැලුවොත් එහෙම ඒ කට්ටියගේ තියෙනවා දැන් ඒ ඔය අවුරුද්දට දෙපාරක් විතර මේ උපන්දින උත්සව දෙකක් සමරනවා. හරි උපන්දින උත්සව දෙකත් සම්බන්ධව බලන්න මේ අපි මේ හැමදේම අපිට ගන්න දේවල් තියෙනවා හරි පුදුම සාගත දේවල් උපන්දින උත්සව දෙක සමරනවා කියවම අපි හිතන්නේ දැන් අපේ අපේ නේද ලංකාවේ ආම්දුරෝ සමහරලා කේක් කපලා රේමේ කරලා උපන්දින සමරණේවත් තියෙනවා ලංකාවේ ඒ උපන්දින සමරනවා කියලා උපන්දින දෙකයි එකක් තමයි එකක් ටික පරණම ගුරුවරයාගේ උපන්දිනේ සමරනවා ඒ ගුරුවරයා දැන් ජීවතුන් අතර නැහැ අවුරුදු 100කටත් කලින් තමයි යා නැති වෙලා තියෙන්නේ 100කට 150කට කලින් 150 ගානකට කලින් තමයි ඉපදිලා තියෙන්නේ. එයා නැති වෙලා දැන්. එතකොට එයාගේ උපන්දිනය සමන්නවා දැන් ඉන්න වර්ත ඊට පස්සේ ගුරුවරු දෙන්නෙක් මැද්දේ ඉන්නවා දැන් ඉන්න වර්තමානයේ ගුරුවරයාගේ උපන්දිනය සමන්නවා අවුරුද්දට දෙපාරක් ඊට පස්සේ ඒ උපන්දිනයට මුකුත් කේක් කැපිලි ඔය කිසිම දෙයක් නැහැ පහනක් පත්තු කිරිල්ලක්වත් නැහැ ඒ කට්ටිය කොහොම එකතු වෙලා භාවනා කරනවා උපන්දිනේට. එතකොට බලන්නකෝ අපි ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සමහරලාට උපන්දින සමරන්න කරන ඒවයි ඇත්තටම ඒ අය කරන ඒවයි ගත්තාම හරි දැන් කවුද කවුද බුදුරජාණන් වහන්සේලා කියපු විදිහට කටයුතු කරන්න කියලා හරි පුදුම ප්‍රශ්නයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද කරන්නේ නැත්නම් වෙන වෙන අයද ඒ විදිහට කටයුතු කරන්න කියලා ප්‍රශ්නයක් වෙනවානේ. දැන් ලංකාවේ වෙසක් උත්සවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත සම්බන්ධ එකක්නේ. එදාට භාවනා කරන්න කී දෙනයිද යොමු වෙන්නේ? එදාට තොරන් බලන්න, දන්සැල් යන්න, දන්සැල් දෙන්න, ඊට පස්සේ තව මොනවද තියෙනව නේද හොල්මන් මන්දිර බලන්න. ඒ වගේ අර ඊට පස්සේ ඒ වගේ උත්සවනේ අපේ ඇයට ඒක උත්සව. ඒ කියන්නේ සැනකෙලි. ඒ කියන්නේ සැනකෙලි කියන වචනේ හොඳයි. සැනකෙලියක් අපිට ඒක. වෙසක් සැනකෙලිය වගේ. එහෙම. එතකොට ඒ අයගේ උපන්දින වලට ඒ අය සමරන්නේ ඒ දවස් තුනක් කලින් දවසේ එදා දවස පහවදා දවස් විදියට දවස් තුනක් එකතු වෙලා උදේ හවස එකට එකතු වෙලා භාවනා කරනවා. හරි පුදුමයි නේද? එතකොට මම ඉතින් කල්පනා කරා මේ භික්ෂුන් වහන්සේලා මේ මොකද කරන්නේ අපිට බෞද්ධයර මොකද වෙලා තියෙන්නේ ඒ අයට මොකද වෙලා තියෙන්නේ කියලා වෙලා කවුද හරි පාරේ ඉන්නේ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ උපන්දින සමරන විදිය ගත්තාම. දැන් බුදුරජාණන් වහන්සේ මේ අනුරාධපුරයේ ගෙහෙමත් වෙසක් උත්සවය කියලා කියන්නේ කට්ටිය ගොඩාක් බණ භාවනා කරපු ඊට පස්සේ ඒ බණ භාවනා කරන්න ගොඩාක් අයට සංසල් කට්ටියක් සකස් කරනවා දාන පිණිස. එච්චර තමයි ගොඩාක් බණ භාවනා කරපු කාලයක් ඒ. දැන් වගේ මේ සැනකෙලි සැනකෙලි කියලා මෙහෙම එකක් නෙමෙයි. දැන් තියෙන උත්සව එකක් නෙමෙයි. පැහැදිලිද? ඒ කියන්නේ මුකුත් සැරසිල්ලක් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒත් මල් ටිකක් වවලා ඒ වගේ දේවල් තියෙනවා. අර මූලික පරමාර්ථයේ මූලික හරය කියන එක කවදාකවත් එකට අමතක කරලා නැහැ. ඒකයි මට කියන්න ඕනේ. ඊට පස්සේ උපන්දින උත්සවයකටත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ 40000 50000ක් විතර කට්ටිය එකතු වෙනවා. ඒ කට්ටියගේ භාවනා කරන්න. භාවනා කරන්න. හරි එතකොට 40000 50000 කට්ටිය එකතු වෙලා භාවනා කරන්න එකතු වෙනවා කියන එකම ඒක නිකන් ලංකාවෙත් හරි දුර්ලභ දෙයක් නේ. ලංකාව අපි බෞද්ධ මෙහෙම මෙහෙම කියලා අපි ගොඩාක් කරුණු කිව්වට භාවනා කරන්න කියලා 40000ක් එකතු වෙන්නේ කොහෙද කියලා ඇහුවොත් එහෙම. එක 20000ක් 10000ක් භාවනා කරන්න කොහෙද එකතු වෙන්නේ කියලා ඉවරලා ඇහුවොත් එහෙම අපිට මට නම් මේ එහෙම තැනක් පෙන්වන්නේ නැහැ. මොකක් හරි රෑඩ් වෙනකම් බණක් කියනවා කියලා හරි මොකක් හරි ඒ වගේ දෙයකට එකතු වුණා කියලා තියෙන්න පුළුවන්. නේ? භාවනා කරන්න කිව්වහම එකතු වෙන්නේ නැහැ. දැන් ජේතවනේ මහා මෛත්‍රී දිනේ කියලා භාවනාවක් තියෙනවා. ඒකටත් කලින් අවුරුදු දෙක තුනේ මං හිතන්නේ මං දන්නේ 2000 3000ක් විතර යන්තම් එකතු වෙන්න ඇති. අතන 50000ක්. එතකොට බලන්න ඒ කියන්නේ ධර්මය ධර්මය කියන එකේ දාන සීල භාවනාවල භාවනාව උතුම් කියලා සලකනවා නම් කවුද ඇත්තටම මේ තැන්වල ඉන්නේ කියන එකේ අපිට හරි ආයේ ගැටලුවක් තියෙනවා. අපි ඒ කියන්නේ විමසා බලන්න ඕනේ අපි මේ තැන්වල ඉන්නවද නැද්ද කියන එක. බෞද්ධ වශයෙන් උත්. අපිට හැදෙන්න ගොඩක් දේවල් එතන තියෙනවා. ඊට පස්සේ ඒ වගේ එතන ඒ ශාලාවට ගියපුවාම මේ ශාලාවේ භාවනාව පටන් ගන්නකම් කතා කර කර ඉන්න අය නැහැ. ඒ 50000ක. කතා කර කර කෑ ගාලා ගෝට්ටියක් නැහැ. නිස්සද්දයි. ශාලාව නිස්සද්දයි. ශාලාවේ ඊ타ත්ම කලාතුරකින් කවුරු හරි ෆෝන් එකක් ඕෆ් කරන්න බැරි වෙලා ෆෝන් එකක සද්දයක් ඇහුණා. 50000ක් මිනිස්සු යනකොට වයසක අය යනවා, ඕන් ඕෆ් කරන්න දන්නේ සමහර අය ඒකට රින් මේ අර රින් එකක් එනවා ඒ වගේ අර පෝල් එකක් ඇවිල්ලා ඒ වගේ එකක් ඇහුණා මිසක් සද්දයක් නැහැ. කෑ ගහන්න එපා කෑ ගහන්න එපා කියලා කවුරුත් කියන්න කවුරුත් කියන්නේ කෑ ගහන්නෙත් නැහැ කට්ටිය. අපේ කොහොම තියේදනේ? අපේ එකතු වුණා නම් කටවල් වහන්න හරි අමාරුයිනේ. දැන් භාවනාව කලින් එකතු වුණා නම් හැම තැනම කතාවනේ. හැම තැනම කතාව. ඒකට බුදුරයන් වහන්සේ දේශනා කරනවා බුදුරයන් වහන්සේ මේ බුදුරයන් වහන්සේ ගැන කියන තැන්වල තියෙනවා මේ අන්‍යාගමිකයෝ ඒ දවස්වල කියනවා බුදුරයන් වහන්සේ කියලා කියන්නේ නිශ්ශබ්දතාවයේ පිය කරන සාස්ෘණ වහන්සේ කියන කියන උන්වහන්සේගේ ශ්‍රාවකයොත් එහෙමයි කියනවා නිශ්ශබ්දතාවය පිය කරනවා. ඉතින් මම කල්පනා කරා එතකොට දැන් ඇත්තටම මේ කියන්නේ බුදුරයන් වහන්සේලාගේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ විදිහට කවුද ඉන්නේ කියන එක ගැන ආයෙ ප්‍රශ්නයක් එතකොට අට ගන්නවා. අපිද ඒ ඇයිද කියලා. පැහැදිලිද? මං කියන්නේ ඒ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. හැබැයි ඒ හැසිරීමෙන් ඒ කියන්නේ ක්‍රියාකලාපෙන් කවුද ඉන්නේ ඉස්සරහින් කියන එකේදී අපිට ආයෙ ප්‍රශ්නයක් තියෙනවා කල්පනා කරන්න තැනක් තියෙනවා හිතලා බලන්න තැනක් තියෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය ගියපුවාම භාවනාවට ගියපම උදේ හවස භාවනා දෙකක් තියෙනවා. ඒ වගේ භාවනා දෙකක්. ඒ භාවනා දෙකේ පටන් ගන්න කලින් පැයකට විතර කලින් ගිහිල්ලා ඒ කට්ටිය භාවනාවක් කරගන්නවා. පුටු තියලා තියෙන ගොඩක්. පුටු ගොඩාක් තියෙනවා. ඊට ඉස්සරහා කොටසේ තියෙනවා මේ නිකන් බිම ඉඳ ගන්න කොටසකුත් තියෙනවා. අනික එක ෆොටෝ එකක් පෙන්නන්නද? ඒක සිග්නල් මැදින් අපිට වැඩි දැන් මේ වෙලාවේ කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට ඉස්සරහා බිම ඉඳ ගන්න විශේෂ කැලලා තියෙනවා මේ ලොකෝ භාවනාවල එක 50000කට විතර ඉන්න පුළුවන්. ඉස්සරහා මේ කලාලෙල්ල බිම ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ පුටු පටන් ගන්නවා. පුටු වලින් ඉඳගෙන ඉන්න පුළුවන්. එතකොට පැයකට විතර කලින් ගිහිල්ලා ඒ කට්ටිය මේ පුටු වල ඉඳන් භාවනා කරනවා. කවුරු ගිහින් කෝල් අරගෙන ආ මෙහෙමයි මෙහෙමයි කතා කර කර ඉඳිලි ඒව මොකුත් නැහැ. ඒ මොකුත් නැහැ. හරි පුදුමයිනේ. හරි පුදුමයි නිකයි හිතන්නකෝ. ඒ මොකුත් නැහැ. ඊට පස්සේ ඊළඟට ඒකත් එක්ක අපි බැලුවොත් එහෙම මේ මොකද්ද? තව ගත්තොත් එහෙම දැන් ඒන හැම පිරිසටම ඒ හැන හැමෝටම නොමිලේ කෑම කෑම තේ දෙනවා. කෑම කෑමයි වතුරයි තේ දෙනවා. හැම තුන් වේලම දෙනවා. තුන් වේලම දෙනවා නොමිලේ. කැන්ටින් තියෙනවා ඒ කට්ටියගේ. ඒ වගේ මේ ගොඩ ලොකු කැන්ටින් තියෙනවා. ඒ වගේ උයලි වල හැමෝටම දෙනවා. ඊට පස්සේ ඒ වගේ සාමාන්‍යයෙන් හොඳට ඒ කියන්නේ කෑම එක පිරිසුදුව හොඳට තියෙනවා. කෑම එක. ඒතකොට දානි සම්බන්ධයෙන්ත් ඒ කට්ටිය ඉන්නවා. හැබැයි ඔක්කොමලා දාන්නට ගිහිල්ලා නැහැ. එක මං හිතන්නේ 50ක් 60ක් ඒ ඊට අදාළ කාරණාවේ මේ කටයුතු කරනවා දානි සම්බන්ධයෙන් ඉතුරු ඔක්කොමලා අර භාවනායකේ තමයි ඔක්කොමලා ඉන්නේ. ඒකත් දැකපු විශේෂ ලක්ෂණයක්. ඊළඟට ඒකෙන් පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඒ කට්ටිය ඒ කට්ටිය කියන්නේ ඒ කට්ටියගේ මූලික පදනම මොකද්ද පදනම කියලා ගත්තොත් මොකද්ද මේ කියන්නේ අපේ අපේ සීලය වගේ මොකද්ද පදනම කියලා ගත්තොත් මෛත්‍රිය. මෛත්‍රිය තමයි පදනම. මෛත්‍රිය. හැමෝත් හැමෝටම කියන්නේ මෛත්‍රිය දිනෙන් දින වර්ධනය වෙන මානසිකත්වයක් ගොඩනගන්න කියන එක තමයි පදනම. ඒ මෛත්‍රිය හැමෝටම. පැහැදිලිද? ආන් ඒකත් විශේෂ ලක්ෂණ. එතකොට අපේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ පටන් ගන්නෙ කුසල්සිත මෛත්‍රියෙන්. මෛත්‍රී උපේක්ෂාවෙන්. මම ඔබට නැවත නැවත අපි මතක් කරන්නේ මෛත්‍රී උපේක්ෂාව මෛත්‍රී උපේක්ෂාව කියලා කියන්නේ. ඒක ඇත්තට ලංකාවේ කියවෙනවා අඩුයි. ඒ වුණාට කාමාවචර කුසල්සිතේ තියෙන අනිවාර්යෙන් ලක්ෂණ දෙකක්. මෛත්‍රී උපේක්ෂාවෙන් තමයි කාමාවචර කුසල්සිත කියන්නේ මනුස්ස ලෝකේ කුසල්සිත පටන් ගන්නෙ. ඒතර අපේ එකත් පටන් ගන්නෙ මෛත්‍රියම තමයි. අපි ඒ ගැන කොයිතරම් සංවේදීද තේරුම් අරන් ඉන්නවද ඒක පුරුදු කරනවද කියන කී ලොකු ප්‍රශ්නයක් තියෙනවා බෞද්ධය වශයෙන් භික්ෂුන් වහන්සේලාගේ පවා නේද භික්ෂුන් වහන්සේලාගේ සමහරලාට අපි දකින්න ලැබෙනවා ගොඩාක් ද්වේෂයට ගිහිලා කටයුතු කරන අවස්ථාවල එතකොට මේ අය බුදුරයන් වහන්සේ කියලා දුන්න එකේ පළවෙනිම පදනම තේරුම් අරන් තියෙනවද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතකොට අපේ එකේ පදනමයි අපේ මෛත්‍රී උපේක්ෂාව තමයි කුසල්සිතක තියෙන්නේ ඒ කට්ටියගේ මෛත්‍රී උපේක්ෂාව ඉඳලා අර යහපත් හැසිරීම ඒව ගැන කතා කරනවා. එතකොට පදනම් දෙක ගත්තොත් වචන වලින් වෙනස් වුණාට කුසල් සිතේ අංග වශයෙන් ගත්තාම එකයි. මෛත්‍රී උපේක්ෂාව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෛත්‍රිය තමයි ඒ කට්ටියත් කියන්නේ. මෛත්‍රිය කිසිවකට ඇලිලා ඇලිලා නැති ඇටැච්මන්ට් එකක් නැති මෛත්‍රිය කියලා. ඒතකොට මෛත්‍රී උපේක්ෂාව ආයේ පාරක්. තේරුණාද? මෛත්‍රිය කියන වචනට ඒ කට්ටිය මෛත්‍රිය කියන වචනේ මේ පාවිච්චි කරන්නේ love කියලා පාවිච්චි කරන්නේ මොකද ඉංග්‍රීසි වචනයක් නැහැ මෛත්‍රියට. මෛත්‍රිය කියලා නැහැ. loving kindness kindness කියන්නේ කරුණාව. kindness loving kindness කියන එකට මෛත්‍රිය කියන්න බෑ. kindness loving kindness කියන්නේ නිකන් මොකක්ද ආදර කරුණාව වගේ. මෛත්‍රියට වචනයක් නැහැ. ඉතින් love කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒක non attached කියලා බලලා ඒ කියන්නේ කිසිම ඇලීමකින් තොර මෛත්‍රිය කියලා කතා වෙනවා. ඒක දිනෙන් දින වැඩෙන්න ඕනි කියනවා කෙනෙක්ගේ. එතකොට බලන්න අර ලෞකික සම්මා දිට්ඨියට අනුව ගත්තාම ඍෂිවරුයි බුදුවරුයි ඒ තැනදී ආය සමපාත වෙනවා. ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණාවේදී දසවස්තුක ලෞකික සම්මා දිට්ඨියේ අංග ඍෂිවරුත් කියනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒකම කිව්වා. එතකොට එතනදී සමපාතයි. දෙකට්ටියම සමපාත වෙනවා. ඒ කාරණාවත් බලන්න. ඊට පස්සේ ඒ කට්ටිය ඒ කට්ටියගේ එතකොට දැන් අපේ නම් අපේ සමහරලාට පන්සල්වල වේවා සමහරලාට ආරණ්‍යවල වේවා දේවාල හදලා ඒ වගේ පැති තියෙනවානේ. දේවාල හදලා එහෙම පැති. එහේ එහේ කිසිම දේවාලයක්වත් දෙවිවරුන්ට පහම්පත්තු කරනවා වගේ මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ කට්ටිය හිතනවාද දේවාල හදලා දෙවිවරුන්ට පහම්පත්තු කරා කියලා පන්සල්වලයි ආරණ්‍යලයි එහෙම එකක් තිබුණේ නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. එතකොට ඒ දැන් ඒක ඒ ඒ කාලේ තිබුණ විදිය ඊට පස්සේ අපි හිතමු ආලාරකාරා මුද්දකරාම් පුත්තලා දෙවුරුන්ට පහන් පත්තු කරා කියලා එහෙම එකක් වෙන්න විදියකුත් නැහැ. ඒ කට්ටිය දර්ශනයක් කියනවා. හිත දියුණු කරන දෙයක් කතා කරනවා. ඒක තමයි දහම. එතන තියෙන. එතකොට බුදුරයන් වහන්සේ කාලේ බුදුරයන් වහන්සේගේ ශා วก යෝ ගාව තිබුණේ ආන් එහෙම එකක්. ඉතින් ආන් ඒ කාරණාව ඒ කට්ටිය ගාව තියෙනවා. එතකොට දේවාල ඒව මුකුත් නැහැ බොහොම පිරිසුදුව ධර්මයක් කියනවා එකතු වෙලා ඒක තමයි එකටික දහම ඊළඟට ඒකත් එක්ක අපි ගත්තොත් එහෙම ඒ කට්ටිය මේ අතීතයේ හිටපු මේ ආධ්‍යාත්මිකව ප්‍රබල තත්වයට පත් වූ අය කීප දෙනෙකුට ගෞරව කරනවා හතර පහ දෙනෙකුට ඒකින් එක්කෙනෙක් තමයි බුදුරයන් වහන්සේ ඒකනේ එක්කෙනෙක් බුදුරයන් වහන්සේ මොකද හරියටම කෙනෙක් හරියටම ආධ්‍යාත්මිකව ඉහළට ගියා නම් කෙනෙක් බුදුරැ බුදු වගේ බුදු කෙනෙකුට ගෞරව නොකරන්න හේතුවක් නැහැ නේද? ආධ්‍යාත්මික වලට ගියා නම් අතීතය ගැනත් යමක් දැනගන්න හැකියාව තියෙනවා නම් බුදු කෙනෙක්ට ගෞරව නොකරන්න හේතුවක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා. තව ඔය වගේ තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ ඍෂි වගේ හිටපු කට්ටිය අතීතේ ඉන්දියාවේ ඒ කීප දෙනෙකුට ගෞරව කරනවා. ඒ අය. මේ අය ආධ්‍යාත්මිකව බොහොම ඉහළට ගියා කියලා මම නිකන් කිව්වොත් එහෙම ගෞරව ඒකට එක නිකන් ප්‍රසිද්ධිය කියන්නේ උනට මහත්මා ගාන්තුමාට වගේ ගෞරව කරන්නේ නැහැ. ඉන්දියාවේ අපි නිදහසේ පියාරේ මේ කියලා එහෙම කිව්වට එයා ආධ්‍යාත්මිකව ඉහළට ගිය කෙනෙක් කියලා පිළිගන්නේ නැහැ. එයාගේ චරිත ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇත්තටම. ඉතින් එයා එහෙම පිළිගන්නේ නැහැ කවුරුත්. ඒක එක පැත්තක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම තව අර ඒ ස්ථානවල භාවනා කරලා කරලා ආධ්‍යාත්මිකව අපිට දැනෙන ආධ්‍යාත්මික ප්‍රෙෂර් එකක් තියෙනවා. ෆෝස් එකක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ? අර ඇතුළට ගිහිල්ලා භාවනා ශාලාවේ ඇතුළට යනකොට දැනෙනවා. අර මාත් එක ගිය තව අය කෙනෙකුත් මෙහෙන් ගියා ලංකාවේ. එයාටත් භාවනා පැත්ත එහෙම සාමාන්‍යයෙන් කයා කරලා තිනවා. එයාටත් ශාලාවට ඇතුල් වෙනකොටම වෙනම තැනකට ඇතුල් වුණා වගේ දැනෙනවා. ශාලාව නෙමෙයි ආශ්‍රමයට ඇතුල් වෙනකොටත් වෙනම තැනකට ඇතුල් වුණා වගේ දැනෙනවා. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පරිසරය වෙනස් වෙනා වුණා කියලා දැනෙනවා. ඒක දැනෙනවා කෙලින්ම. ඒක ඊට පස්සේ අක්කර 1200ක් ඒ ආශ්‍රමය. ඊට පස්සේ මේ ඊට පස්සේ ඇතුල් ඇතුල් වෙලා ඉවරලා භාවනා ශාලාවට ඇතුල් වෙනකොට වෙනම වෙනම පරිසරයකට ඇතුල් වුණා කියලා දැනෙනවා. එතනදී S2 අරන් ඉන්න අරන් ඉන්න කොහොමද කියන්නේ? අරන් ඉන්න නිකන් උඩ බල බල ඉන්න හිතෙන්නේ නිකන් S2 නිදිමත වෙනව නෙමෙයි. S2 පියාගෙන Tamange ඇතුළට යන්න නිකන් බල කරනවා වගේ එකක් වෙනවා. බලයක් ක්‍රියාත්මක වෙනවා එච්චර. බලයක්. ආධ්‍යාත්මික බලයක්. ඒ කියන්නේ භාවනාවට එච්චර මෙහෙම Tamange හිත සංසිඳවන්න ප්‍රෙෂර් එකක් තියෙනවා. අපේ බෝධිනාසිකාව මේ උඩ භාවනා ශාලාවෙත් ටිකක් තියෙනවා එහෙම කට්ටිය කියනවා උඟ කට්ටිය අපිටත් එක දැන්නලා තියෙනවා එතන එහෙම නෙමෙයි එතන මේ ඊට වඩා ගොඩක් ප්‍රබල මට්ටමකින් තියෙනවා ප්‍රබල මට්ටමකින් තියෙන නිතර භාවනා කරලා කරලා කරලා එතන ඒකයි ඊට පස්සේ ඍෂි මට්ටමට වගේ ගියා එතන ඇසුරු කරනකොටත් ඒ පරිසරයන් ඉදා වෙනස් වෙනවා සමහරවිට ඒ කට්ටිය පරිසරේ චාර්ජ් කරනවා වගේ දේවලුත් කරනවා ආන් එහෙම එකක් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එතන එතන මේ ආශ්‍රමයක් භාවනා ආශ්‍රමයක් කියනට වඩා මේ භාවනා ගම්මානයක් කියලා කිව්වොත් වඩා හොඳයි වගේ. ඒ කියන්නේ අපි ලංකාවේ එහෙම දැකලා නැහැ මේ එතන තියෙන දකර 1200ක් තියෙනවා. ඒතර භාවනා ශාලාව තියෙනවා. ඊට පස්සේ දැන් අර ඒකෙත් අර දැන් අපි හිතමුකෝ මෙහෙම ඕනෑම ලෙවල් එක කට්ටියට ඉන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ගොඩාක් සල්ලි තියෙනවා නම් එයාට පර්ල් කියලා මේ 5 star hotel එකක් තියෙනවා. ඒකේ කාමර අරගෙන ඒ විදිහට ඉන්න පුළුවන්. එයාගේ level එකට. මොකද එහෙමත් කට්ටියක් එහෙම සමාජයේ එහෙමත් ස්තරයක් තියෙනවනේ. ඒ ඇයට එහෙම තියෙනවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ඇයට සාමාන්‍ය මේ සාමාන්‍ය ගාණ ඉන්දිය රුපියල් අපි හිතමුකෝ ඒ කියන්නේ ඉන්දිය රුපියල් 4000ක් වෙන්න ලංකාවේ රුපියල් නම් රුපියල් 15000ක් වගේ වෙන ගානකට සතියක් වගේ කෑම බීම ඉදුම් ඉටුම් ඔක්කොම දෙනවා. ඉතින් ඒක ලාභයින්නේ. ලංකාවේ දරු රුපියල් 50000කින් කෑම බීම ඉදුම් ඉටුම් ලංකාවෙත් මං හිතන්නේ හම්බෙන්නේ නැතුව ඒ හොට මේ සාමාන්‍ය හොඳ තැනකනේ. එතකොට ඒ එහෙම තියෙනවා. ඒ පහසුකම්. ඊට පස්සේ දුප්පත්ම මිනිස්සයාට ඊටත් වඩා අඩු මට්ටමක ඉන්නවා නම් ඉන්දියන් රුපියල් 500කට කියන්නේ 1800කට වගේ ඉන්න අර ටෙන්ට් ඒවා රස්නේ නෑ එහෙම ටෙන්ට් වගේ ගහලා තියෙනවා යඳන් දාලා යඳන් වල ඉන්න පුළුවන්. ඊටත් වඩා දුප්පත් නම් එයාට මේ බිම තියෙනවා. ටෙන්ට් ගහලා බිම රෙදි දාලා ඉන්න පුළුවන් නිකන්. කීයක්වත් ගන්න නැතුව. ඊට පස්සේ එහෙම. ඒතකොට මේ හැමෝටම කන්න බොන්න තියෙනවා. බලන්නකෝ ඒ කියන්නේ දැන් අපි හැමෝටම බිම නිදා ගන්න කිව්වොත් ඒක බැරි අය ඉන්නවනේ. දැන් බුදුරයන් වහන්සේගෙන් අපි කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ හැමෝටම ඉතින් සමාන විදිහට බිම නිදා ගන්න කියලා කිව්වට බුදුරයන් වහන්සේ කාලේ අපි ගත්තොත් එහෙම මේ පැවිද්දට එනකොට අර අර මේ දේව පැවිද්දට ආවට පස්සේ දේවදත්ත ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවානේ වර පහක් ඊතර කියනවානේ හැම භික්ෂුන් වහන්සේ නමක්ම ආරණ්‍ය වාසික වෙන්න ඕනේ වෘක්ෂ මූලික වෙන්න ඕනේ කිය කිය ඉල්ලනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඒක කැමැති අය කරපුවාවි කැමැති අය කරේ නැතුණත් ප්‍රශ්නයක් නෑ කියලා මොකද මේ ශාසනයට එනවා හැම හැම පලන්තියෙම කට්ටිය එනවා දුප්පත් අය එනවා මධ්‍යම අය එනවා ඉහළම අයත් එනවා ඉහළම කෙනෙකුට අධික දුෂ්කර විදිහේ ප්‍රතිපදාවක් සමහරවිට නොගැලපෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ හින්දා බුදුරයන් වහන්සේ මධ්‍යම විදියට හදනවා අර අර එහෙමත් ඉන්න පුළුවන් මෙහෙමත් ඉන්න පුළුවන්. ගස් යටත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සාමාන්‍ය පිදුරු කොටි වලත් ඒ කාලේ හිටියා. ඊට පස්සේ විශාකවපාසිකාවගේ හදපු ජේතවනාරාම පූර්වාරාම වගේ සුපිරිම විදිහේ තැන්වලත් හිටියා. ඒකක්වත් බුදුරයන් වහන්සේ ඒක එපා මේක තමයි එක එහෙම කියන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුන්ගෙත් එහෙම ස්වභාවයක් තියෙනවා කොටස් තියෙනවා. ඒතකොට හැම මිනිසයාටම ඇවිල්ලා එයා එයාගේ පහසුවෙන් එයාට ආධ්‍යාත්මිකව කරගෙන යන දේවල් කරගෙන යන්න ඉඩ තරසට තියෙනවා. ඒකත් මම දැකපු විශේෂ ලක්ෂණයක් එතන. පැහැදිලිද? ඒක එක් කාරණා. ඊට පස්සේ අනික් කාරණාව තමයි ඒක ආධ්‍යාත්මික ගම්මානයක්. ගම්මානයක් කියලා කියන්නේ ඒකේ ඒක ඇතුලේ වෙනම තියෙනවා නිවාස අර නිවාස යෝජනා ක්‍රම වගේ හවුසින් ස්කීම් තියෙනවා. හවුස්කින් ස්කීම් වල ඉඩම් බෙදලා දීලා කට්ටිය බෙදලා දීලා ඒ වගේ කට්ටිය ගෙවල් හදලා තියෙනවා. ඒ ගෙවල් වල ඉඳලා එකට එක පදිංචිලා ඉන්නේ. සමහර අය එතන දැන් නගරේ වැඩට යනවා. සමහර අය ඒක ඇතුලෙන් වැඩ කරනවා. සමහර අය පෙන්ෂන් ගිය අය. එහෙම ඒ ගෙවල් අරගෙන ඒ කට්ටිය උදේ හවස භාවනාවක් කරගෙන අර ඒ ඒ පරිසරයක ඉන්නවා. ඊට පස්සේ ඇපාර්ට්මන්ට්ස් තියෙනවා. තට්ටු 3, තට්ටු 7, පහේ හතේ ඔන්න වගේ එපාර්ට්මන්ට් ගොඩාක් තියෙනවා අලුතෙනුත් හදනවා. එතකොට ඒ apartment වලත් අර වගේ කට්ටිය ඇවිල්ලා නැතරලා තිනවා. one bedroom apartment තියෙනවා. එතකොට අර දෙන්නෙක් වගේ husband and wife දෙන්නෙක් විතරක් වයසට ගිහිලා ඉන්න කට්ටිය. three bedroom apartment තියෙනවා. ඒ වගේ අර එතකොට ඒ වගේ ළමයිත් එක්කලා එහෙම ඉන්නවා. ඊට පස්සේ ඒක ඇතුළේ ඉස්කෝලයක් තියෙනවා. ඒ ළමයින්ට යන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තියෙනවා. ඒ ඉස්කෝලේ මම දැක්ක රිසර්ච් දාලා තියෙනවා ඒ තෙලංගාන කියලා ඉන්දියාවේ ප්‍රාන්තේ පාන්ටේ අපිට ලොකු විභාගයක් අපේ හිතමුකෝ අපේ මං හිතන්නේ කැම්පස් යන විභාගය වගේ එකෙන්නේ මුල 150න් මුල 150 ඇතුළට 114 දෙනෙක් මේ ඉස්කෝලෙන් ගිහින් තියෙනවා 114ක් ගිහින් තියෙනවා හිතලා බලන්නකෝ ඒ කියන්නේ ඔක්කොම ටික මේ කට්ටියට ඇවිල්ලා තියෙන්නේ ඇයි හේතුව අර දෙමව්පියෝගෙම ඉඳන් හරි ධාර්මික හරි මේ ආධ්‍යාත්මිකත්වයේ කැපක ළමයි ඒ ඉස්කෝලවලත් ඒකම ඇසුරු කරගෙන උගන්වන්නේ. ඉස්කෝල රටවත් එහෙමයි. දැන් ඒ ළමයි එහෙම අපි පාරේ හම්බුනාම මේ අපි හිතමුකෝ 6 වසර ළමයි 4 වසර 5 වසර වගේ ළමයි හම්බුනාම නමස්තේ ගුරුජී කියලා ඉවරලා ඒ කට්ටිය මේ නමස්කාර කරනවා. දැන් අපේ ළමයි හම්බුනාම එහෙම නෑනේ ලංකාවේ. ඒත් අපේ ළමයිට අම්මා අම්මලා බලෙන් වදින්න වදින්න කියලා කියනවා මිසක් ඒ ළමයා එහෙම ලේසියෙන් ඒවලා වදින්නේ නෑනේ. අර ළමයින්ගේ අර එහෙම තියෙන්නේ. එතකොට අර හරි පුදුමයි අර නිකන් කියන්නේ ඒ ක්‍රම. ඉතින් ඔය වගේ ඒක ඇතුලේ ඔක්කොම දේවල් ඊට පස්සේ ළමයින්ට පිට්ටනිය හොඳට සෙල්ලම් කරන ඒවා ඊට පස්සේ බැඩ්මින්ටන් ඒවා ස්විමින් pool අර මේ ඔක්කොමත් එක තියෙනවා හැම දෙයක්ම ඒක ඒක නිකන් ගම්මානයක් ලොකු ගම්මානයක් ලොකු පද්ධතියක් ඊට පස්සේ ඒකේ ඇතුලේ ආහාර කොටස් සමහර ඒවා ගොඩක් ඒවා වගා කරනවා ඒක ඇතුලේම ඊට පස්සේ ඒ වගේ තව ගොඩාක් ඉතින් පැති තියෙනවා ඒතකොට ඒ කට්ටිය ඉස්සර තිබිලා තියෙන ඉන්දියාවේ ඔන්න ඔය වගේ මම අපිට අපිට ධර්ම දුන්න ගුරුවරයෙකුත් කියලා අහලා තියෙනවා මේ ඒ ගම්මාන තිබිලා තියෙන. දිසාපාමොක් ආචාර්ය කියලා කියන්නේ එයයි දැන් ගෝලියෝ 500ක් විතර හිටියා කියනවනේ ඒවා ගම්මාන. ඒවා ගම්මාන. ගෝලියෝ 500ක් එක ගෙදර තියන් ඉන්නේ නේද? එතකොට ඒවා ගම්මාන. ඊට පස්සේ ගෝලියෝ 500යි ඒ ඇයට වැඩ කරන්න තව බොහෝ පිරිසකුයි ඔහොම ඔහොම අන්තිමේදී ලොකු ගම් මේවා. ඒ ඒ විදිය තමයි. එතකොට ඒ විදිය මේ පර්ණ සම්පදායට අයිති විදියට අයිති මේ කාලයට ගැලපෙන විදියට දේවල් හදලා තියෙනවා. එහෙම තියෙන්නේ. එතකොට අර ආධ්‍යාත්මික ප්‍රෙෂර් එකක් ආධ්‍යාත්මික ඒ ශක්තිය තියෙන තැන් මම ඔය ගිහින් තියෙන තැන් වලින් මට ප්‍රබලවම දැනෙච්ච තැනක් තමයි එතන. මට විතර නෙමෙයි අපි යන හැමෝටම වගේ ප්‍රබලවම දැනනවා එච්චර එච්චර ඒ කියන්නේ එච්චර බලයක් එච්චර ශක්තිය පරිසරයෙන් එච්චර සපෝට් එකක් තියෙනවා භාවනාව. එච්චර සපෝට් එකක් තියෙනවා භාවනාව. මේකක් තියෙනවා. ඊට පස්සේ ඒ කඩේ ඔය තව සමහර ඔය පිළිමයම තියෙනවා. ඒකේ තියෙනවා මේ කියන්නේ මිනිස්ය මිනිස්යාගේ ශරීරය මැද්දෙන් මේ ඊට වඩා බොහොම ලස්සන ඒ මිනිස්යාගේ හැඩරුවම් තියෙන මිනිසෙක් මතුවෙනවා එහෙම පිළිමයක් තියෙනවා. ඒකෙන් කියන්නේ අර දෙවි කෙනා ඇතුලේ ඉන්න දෙවි කෙනා අරකින් එළියට ඇවිල්ලා ඒ දෙවි කෙනා ඉස්සරහට එනවා කියලා. දිව්‍ය ස්වභාවය ගැන මේ කට්ටිය කතා කරනවා එහෙම. එතකොට දෙව මේ දිව්‍ය ස්වභාවයට යන කාරණාව එහෙම ඒ කට්ටියගේ උඟාක් කොහොම තියෙනවා. ඊට පස්සේ තව අපි ඕකේ අපි නොදන්න අපිට බෞද්ධයට වැඩිය හුරු නැති පැත්තක් තමයි ඔය මේ ශරීරයේ චක්‍ර කියලා තැන් තියෙනවා. ඒ චක්‍ර කියලා කියන එකත් අපි කම නැන්නේ මේ ටිකක් අද කතා කරන්නේ මේවා. මේ සෝනහසේ දැනගන්න හොඳයිනේ මේකට. ඔව් ටිකක් දැනගන්න නේද? ඒ චක්‍ර මොන හරි තැනක් තිබ්බොත් අහන්න ඔය කට්ටිය. මේ චක්‍ර කියලා කියන්නේ ඇත්තට මේ කට්ටිය කියන්නේ නොට්ස් කියලා ඒවට කියන්නේ. ගැට කියලා නොට්ස් කියන්නේ ගැට ගැට කියලා කියන්නේ. ගැට කියන්නේ ඇත්තටම මේ මනෝමය ශරීරයේ මේ සතර මහා ධාතුගෙන් හටගත් ශරීරයට ගැට ගැහිලා තියෙන තැන ගැට ගැහිලා තියෙන මේ විශේෂ පොයින්ට්ස් ටිකක්. පොයින්ට්ස් එතකොට ඒවා සාමාන්‍යයෙන් කුණ්ඩලිනී වල නම් හතක් කියලා කියනවා ප්‍රධාන පොයින්ට්ස්. ඒ වුණාට ඒ හැමෝම කියනවා ඊට වඩා ගොඩාක් තැන් තියෙනවා කියලා ප්‍රධාන තැන් හතයි කියනවා. මේ කට්ටියගේ එකෙත් 13ක් ගැන කතා කරනවා. ඒ ප්‍රධාන තැන් 13ක් කියලා එතකොට ඒවා ගැට කියලා කියන්නේ. ඉතින් මේ කට්ටිය මේ කට්ටියගේ භාවනා ක්‍රමය සුරු කරගෙන කරන්නේ අර ඒ ඒ ගැට ගැහිලා තියෙන ඒ ගැටේ දිව්‍යමය උපකාරයි තමන් කරන භාවනාව ඒ ඔක්කොම එකතු කරගෙන ඒ ගැටේ ඒ ඒක නිකන් දිය කරලා දානවා වගේ වැඩක් කරන්නේ. දිය කරලා දානවා වගේ වැඩක් වුණාම මනෝමය ශරීරයට ශරීරය දැන් අපි හැමෝගෙම මනෝමය ශරීරයේ මේ කය ඇසුරු කරගෙන මේ කයේ සීමාවලට කොටු වෙලා තියෙන්නේ. අපේ ඇස් පෙනීම මේ ඇස් මේ සතර මහා ධාතුන් හටගත්ත මේ ඇස් දෙකේ සීමාවට කොටු වෙලා තියෙන්නේ. අපේ කන් ඇහිම මේක මේකට කොටු වෙලා තියෙන්නේ. මේ කන් වල හැකියාවට කොටු වෙලා තියෙන්නේ. එතකොට ඒ ඒ අර මනෝමය ශරීරයේ මේකෙන් අර ගැට වලින් ගැට ටික අයින් කරලිවලා ඒක මේකෙන් අයින් කර කිරීමේ හැකියාව උපදිනකොට දැන් බුදුරණාහි දේශනා කරන්නේ මනෝමය ශරීරය එළියට ගන්නවා කියලා දේශනාවේ තියෙනවන්නේ. එතකොට දිව්‍යමය හැකියාවල උපදිනවා අනිත් අතින්. ඒක ඒ කට්ටිය නිරූපණය කරනවා අර මිනිස්සයගේ මිනිස්සෙගේ ශරීරයේ කෑලි දෙකකට කරගෙන ඒක ඇතුලෙන් අර අර සර්පෙක් හැවයින් කරලා සර්ප එළියට එනවා වගේ මිනිස්සෙක් එළියට එනවා බොහොම අලංකාර විදියට ඒ කට්ටිය පෙන්නනවා ධර්මතාවය. එතකොට ආන් එහෙම ස්වභාවයක්. එතකොට එතකොට ඒ කට්ටිය එහෙම ඊට පස්සේ ඒ සමහර ඒ ඇතරේ භාවනා ක්‍රම එහෙමත් ගොඩක් අර කියන්නේ ඒ කියන්නේ අපි අපේ භාවනා ක්‍රමවලත් සමාධිය ගොඩාක් කල් පවතිනකොට සමහර ඒවා ඒ කියන්නේ ධර්මාබෝධයේදී අපෙත් ඇත්තටම චක්‍ර වලින් කොටසක් ඕපන් වෙනවා. කවුරු හරි ධර්මාබෝධ කරොත් පැහැදිලිවම ඒක කියන්න පුළුවන්. චක්‍රවලින් මේ කියන්නේ ප්‍රධාන චක්‍ර ගොඩාක් එකපාරම ඕපන් වෙලා යනවා යාගේ සමාධියේදී ඒ කට්ටිය සමාධිය නෙමෙයි ධර්මාබෝධයේදී සමාධියේදී ඒක යම් මට්ටමක ඕපන් වෙනවා ඇති මම හරියටම දන්නේ නැහැ සමාධි වලට ගියපුවාම චක්‍රවලින් කොච්චරක් ඕපන් නැද්ද කියලා දන්නේ ධර්මාබෝධයේද නම් ඒ හැම එකක්ම වගේ ඕපන් වෙන ගතියක් තියෙනවා ඉහළටම යනකම් ඊට පස්සේ ඒ කට්ටියගේ එහෙම නැතුව අර අනිත් කෙනා අර එයා දිව්‍යමය ශක්තිය ඒ කියන්නේ ඒ කට්ටියට ඒ කියන්නේ චක්‍ර ඕපන් වුණාට පස්සේ කාගේ හරි එයාට මේ විශ්වයේ තියෙන ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ අපි මේ ශරීරයට ගැට ගැහිලා තියෙනව ගැට අයින් වුණා නම් අපි අපේ තියෙන දිව්‍යමය හැකියාව උපදිනකොට අපි මේ දිව්‍යමය ස්වභාවවල එක්කලා අපිට අපේ දිව්‍යමය ස්වභාවයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ අමුත්තක් නැහැ. එතකොට ඒ සම්බන්ධ වීමත් එක්කලා අර අනික් කෙනා ඒ කියන්නේ ඒ සම්බන්ධෙත් එක්කලා ඒ ශක්තිය සමහරලාවට අනික් කෙනාට අනික් කෙනාට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. මේක අපි දන්නේ නැති වුණාට එහෙම එකක් තියෙනවා. දැන් අහලා තියෙනවද ඔය රේකි කියලා එහෙම සුව කිරීම එහෙමත් යන්නේ. අත් දෙක තියන්නේ නැතුව අර කෙනාට එහෙම කරලා සුව කිරීම කරන්නේත් ඒ ශක්ති සම්ප්‍රේෂණයක් වෙන්නේ. එතකොට ඒ වගේ ඒත් ඒ චක්‍ර ඕපන් වීමත් එක තමයි හරියට වෙන්නේ. කෙනෙක්ගේ ඒ වගේ ඒ වගේ එකක් වෙනවා. දැන් අපි ඇත්තරම ඒදී අපි නිකන් අපි පොඩ්ඩක් නිකන් බැලුවා ඒ කියන්නේ අපි දැන් ලංකාවේ ඉඳන් ඒව කරන්න ගියේ නෑ ලංකාවේ නිකව කරන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවානේ කතන්දර හැදෙන ඉඳන් ඒදි ඉතින් නිකම් මේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් කිව්වම එකකේ ස්වාමිජී කියලා කියන්නේ ඉතින් අර දන්නේ නෑනේ භික්ෂුවක් ගැන වැඩි විස්තර. එහෙම බලපුවාම එහෙම අර එහෙම ශක්තිය ඇතරම දෙන්න පුළුවන්. එහෙම. එතකොට නිකන් අපි අපි බොහෝ මෛත්‍රියට හිත අරගෙන අපේ මෛත්‍රිය ඇත් එක්කලා මේ ආව සුවපත් වෙන්න කියලා ඒකත් එක්ක අපි දිව්‍යමය ස්වභාවයත් එක්කලා අපි සම්බන්ධ වෙන්න කියලා හිතලා එහෙම කරනකොට යම් සම්බන්ධයක් ඇති වෙලා අපේ හදවත හරහා මේ අත් දෙක හරහා අරයට ශක්තිය යනවා දැනෙනවා. ඒ වගේම ගන්න කෙනාටත් දැනෙනවා. ගන්න කෙනාට දැනෙනවා. ඒතර ගන්න කෙනාගේ මනෝමය ශරීරයේ යම් ආකාරයක දුර්වලතාවයල් තියෙනවා නම් මොන මොනවා හරි ප්‍රශ්න ගැටලු ඇතිලා ඒව සකස් වෙනව නැවත වතාවක්. ඒක හරියනවා. එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කරනකොට සමහරලාවට ඒ ශක්තිය අමතරව මේ පොළවේ තියෙනවා කියනවා මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන මේ සුව කිරීමේ ශක්තියක් තියෙනවා කියනවා. ඒකත් එකතු වෙලා යනවා සමහරලාවට. ඉහළින් ශක්තියකුයි පහළින් ශක්තියකුයි දෙකක් එකතු වෙලා යන එකකුත් වෙනවා. එතකොට ඒවා වෙන්නේ ඔක්කොම අර චක්‍රා ඕපන් වීම සමග චක්‍ර ඕපන් වීම සමග දැන් අපේ ලංකාවේ කට්ටිය සමාජවලට අමනුෂ්‍ය ප්‍රශ්න වලින් පීඩා විඳිනවා අමනුෂ්‍ය ප්‍රශ්න වලින් පීඩා විඳිනකොට බලන්න ඒ අමනුෂ්‍ය ප්‍රශ්න වලින් ඇත්තටම පීඩා විඳින හැමෝම කියනවා මේ අපිට මේ ළඟදිත් එක්කෙනෙක් කිව්වා මේ මේ මේ හරිය කොන්දේ කොන්දේ පහල කොන්දේ මාරුවක් ගැන කියනවා එයා අහලා නැද්ද කොන්ද කොන්දේ පහල මේ මෙන්න මේ තුනටියේ මේ හරියෙන් මේ තනිකර ඉර වේලාවගේ අමාරුවක් ගැන කියනවා. ඒ අමාරුව අමනුෂ්‍ය ප්‍රශ්නින්ද ඇති වෙන්නත් පුළුවන් එහෙම නැතුව ඇති වෙන්නත් පුළුවන් මම කියන අමනුෂ්‍ය ප්‍රශ්න තියන අයගේ 99%ම ওই කාරණාව කියන හැමෝම වගේ කියනවා ඒ තියන අයගේ එතකොට ඒකට හේතුව ඒ ඒ චක්‍ර ටිකක් තියෙනවා තිරිසන් ලෝකෙට තිරිසන් සත්තුන්ට සාධාරණ වෙන චක්‍ර ටිකක් තියෙනවා අපේ ශරීරේ එතකොට ඒ ඒ ගැට ගැටයක් තියෙන ඉඳන් ඒ ගැටෙන් තමයි අර කට්ටිය අල්ලන්නේ එතන අල්ලන්න ගැටයක් නැත්තම් ඒ ටික සුද්ධ වෙලා නම් අමනුස්සයෙක්ට එයාව ඒ විදියට ඇඟ ඇතුළට ඇතුළලා අල්ලන්න තැනක් නැහැ. ඒ හින්දා ඒ කට්ටියගේ භාවනා ක්‍රමය හොඳට වඩනවා නම් අමනුස්ස ප්‍රශ්න නැහැ කියලා වල කියනවා. දැන් එතන 50000ක් විතර භාවනා කරා මේ නිකන් මේ ඒ කියන්නේ කවුරුත් මේ නිකන් නිකන් නිකන් අපි හිතමුකෝ පරල වෙනවා වගේ ඔළුව කලක් කරපොනේ මොකවත් නැහැ. බොහොම නිස්සද්දව ගැඹුරින් භාවනා කරනවා. එතකොට ඒ අයගේ ඕන් ওই වගේ ස්වභාවයවල් තියෙනවා. ඒ හින්දා එහෙම තේරුම් ගන්න ඒ වගේ මේ ලෝකේ එහෙම ස්වභාවයනක් පවතිනවා. ඒ අර ඍෂි වගේ මට්ටම් වලින් ඒව යන විදිය. ඍෂි වගේ කවුරු ඍෂි මට්ටමට ගිහිලා කවුරු ධර්ම කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ලෞක්‍ය සම්මාදිට්ඨියට 100ට 98කට එහා ගැලපෙනවා කියන්න පුළුවන්. 98කට එහා ගැලපෙනවා කියන්න පුළුවන්. ඒකේ සුළු නොගැලපීම් තියෙනවා අර අපේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම අර නිකලස් පැත්තක් ඉලක්ක කරලා ධර්ම කියන හින්දා එතන එතන පොඩි නොගැලපීමක් එනවා ඒ කට්ටියගේ මොකද ඒ කට්ටිය නිකලස් වෙනවා කියන එක එහෙම් පිටින්ම ඒ කට්ටියගේ ධර්මයට අනුව එහෙම එකක් ප්‍රකට වෙන්නේ නැති හින්දා එහෙම නැතුව අනිත් ඒවා ඔක්කොම හිත දියුණු කරන ඒවා ඔය දේවල් දිව්‍යමය ස්වභාවයවල් මනෝමය ශරීරය එළියට ගන්න ඒවා සුව කරන ඒ වගේ ඒවා ඒව ඔක්කොම එකයි. ඊට පස්සේ මෛත්‍රී උපේක්ෂාව කුසල් සිත ඒ ඔක්කොම එකයි. පැහැදිලිද? හරි. මෙතන ඉන්නවද මේ කවුරු හරි කෙනෙක් ඉන්නවද Tamanට නිකන් හිතේ මොනවා හරි පීඩාවල් ඇති වෙලා කාට හරි මොනවා හරි අහන් තියනවද? කියපු දේවල් සම්බන්ධයෙන් හරි තව එතන මොනවා හරි සම්බන්ධයෙන් ඒ ගැන නෑනේ. මෙතන අපේ භාවනාවේ කවුරු හරි ඉන්නවද අද ඉන්න අයගෙන් මේ තමන්ගේ හිතේ අපහසු පීඩා ඇති වෙලා ඒවා නිතර නිතර ආය ආය හිතට මතක් වෙනවා ඒකෙන් පීඩාවල විඳින ස්වභාවය කවුරු හරි ඉන්නවද? කවුරු හරි තමන් නැතක් කමන්නේ වෙන කවුරු හරි තමන් දන්න අය ඉන්නවා මෙහෙමයි කියලා හරි එහෙම තියනවාද? ආ ඒ කියන්නේ මම ඊට පස්සේ ඒ කියන්නේ ඒ කට්ටියක තියෙනවා මේ ඔය අපි ඒ කට්ටියක එක දහම් කාරණාවකුත් කල්පනා කරලා බැලුවොත් එහෙම අද අපි නිකන් ඒක පොඩ්ඩක් බලමු වෙනසකටත් එක්ක අපි මේ අදින් පස්සේ කරන්නේ අපි නිකන් අර වෙනසකටත් එකනේ හැමදේම මොනවද කියන්නේ ලංකාවේ කෑම කාලා වෙන රටකට ගිහිලා වෙන රටක කෑම එකක් කනවා වගේ අපි ලංකාවේ භාවනා කරලා අපි නිකන් වෙන භාවනාවකුත් බලමු අද විශේෂක විශේෂ අවස්ථාවක් එතකොට ඒ කට්ටියගේ එක භාවනාවක් තියෙනවා මේ ඒකට කියනවා මේ ක්ලීනින් කියලා කියන්නේ. පිරිසිදු කිරීම කියලා. දැන් පිරිසිදු කිරීම කියන්නේ හිත පිරිසිදු පිරිසිදු කිරීම කියන්නේ හිත පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම කියන එක දැන් අපි ඔබට කියලා තියෙනවා බුදුරයන් වහන්සේගේ විදියට අකුසල් දැකීමෙන් ඒව ප්‍රහාණය කරමින් කරගෙන යන වැඩ පිළිරන්නේ. අපේ තියෙන. ඒතකොට අපේ එක බොහොම මේ ඒක මොකද කියන්නේ? ඒක ඒක හේතුඵල දහමත් එක්ක තේරුම් අරගෙන Taman තුලින් දකිමින් ඒක ටිකක් ගැඹුරු නිකන් මේ කියන්නේ well structured ප්‍රෝග්‍රෑම් එකක්. අපේ එක. ඒ කට්ටිය බොහොම සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා මේ ක්ලීනින් කියලා. ක්ලීනින් කියලා ඒකෙදි ඒකෙදි මොකද කරන්නේ මේ අතර මම ඒක පොඩ විස්තර කරන්න මම ඊට පස්සේ ඒක දුන්නා දැන් මෙහි අපේ ආවා අයියා කෙනෙක් ආවා මේ පහුගිය දවසක ඊට පස්සේ එයා ගොඩක් ඔය එයාගේ පවුලෙත් ප්‍රශ්න ඇති වෙලා පවුල වෙන කෙනෙක් එක්ක මෙයාව දාලා ගිහිලා වෙන මිනිස්සෙක් එක්ක එහෙම වෙලා ඊට පස්සේ මෙයාට අතේ සල්ලි භාගෙත් නැහැ, ජොබ් වල ප්‍රශ්නයි එහෙම ඇති වෙලා මේ කිව්වා ගොඩාක් මානසික පීඩාවට පත්වලා මට පිස්සු වැදෙයිද දන්නේ නැහැ ස්වාමින්වහන්සේ කියලා එහෙම අට්ටමකට වැටලා. ඊට පස්සේ මං කිව්වා මේ ඒ අයියා එනං එන්න අපි ගාව මෙහෙම ඉස්සරහා ගෙදර නතර වෙන්න පුළුවන් ඕන නතර වුණාම මේ මං කිව්වා මෙහි පැවිදි වෙන එකක් මං එහෙම එකක් කියන්නේ නැහැ. ඔයාට මං හැබැයි ඔයාගේ හිත හදලා දෙන්නම්. ඔයා මාස 3ක් හිටියොත් මං ඔයාගේ හිත හදලා දෙන්නම් කිව්වා. මාස 3ක්. ඊට පස්සේ මෙයා ආවා. ඇවිල්ලා වෙලා ආවට පස්සේ මේ ඉතින් මෙයාගේ අර හිත දැන් ගොඩක් අර තැල්ලා පොඩි වෙලා එපා වෙලා තිත්ත වෙලා එහෙම තියෙන්නේ. ඊට පස්සේ මං එයාට මේ බොහොම ක්ලීනින් කියන එක එහෙම දුන්නා. තව තව පොඩි දහම් කාරණා ටික පොඩ්ඩක් පැහැදිලි කළා. ඔය ක්ලීනින් කියන එක දුන්නා මෙන්න මේ විදිහටයි කරන්න කියලා. ඊට පස්සේ ඒක කරලා ඊට පස්සේ අපි සරල භාවනාව දුන්නා. සරල භාවනාව දුන්නා. ඊට පස්සේ දැන් අපි උදේ මෙතන උදේ අපි 5 ඉඳන් උදේ භාවනා කරනවා. යත් එනවා. ඊට පස්සේ අපි රැයටත් එක්ක බුද්ධ වන්දනා කරනවා නැත්නම් භාවනා කරනවා එකතු වෙලා. එතකොට දැන් අද උදේ භාවනාව ඊට පස්සේ දුන්නාම මෙයා මේ මෙයා මෙයාට කියලා තියෙන දැන් කොච්චරලාක ඉන්න නෙමෙයි Tamanට පුළුවන් තරම් වෙලාවක ඉන්න පුළුවන් නම් පැය භාගයක් ඉන්න බලන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ওই පැයකමාරක් විතර අපි භාවනා කරා නිසවාසේ පැයකමාරක් විතර කරා. ඊට පස්සේ මේ මෙයා පැය දෙකක් කරා. ඇය දෙකක් කරලා ඇවිල්ලා දවස් 10ක් විතර. හරි? ඇය දෙකක් මෙයා භාවනා කරා. මං කියන්නේත් නැතුව. ඊට පස්සේ ආයේ කිව්වා භාවනාවට එයාගේ ප්‍රകൃතියෙම හැකියාව තියෙනවා. එයාගේ හිත ගොඩක් මෘදුයි. මෘදු හිත වලට භාවනාව හොඳට වැඩෙනවා. මම අර කියන්නේ මෘදුයි මෘදු හිතක්. හරි? මෘදු හිතට භාවනාව වැඩෙනවා. ඒකත් එක මේ සරල මංගහ මොකද කරේ ඔච්චරලා කියලා. මං ඊට පස්සේ සමහර පැයකමාර්ගිතාවගේ ඇද ගැල්ල බලනකොට එහෙම පොඩ්ඩක්වත් නිදි නෑ. හොඳට මෙහෙම මේ ඔළුව කෙලින් තියාගෙන හොඳට භාවනා කරනවා. ඊට පස්සේ මේ නිදි නෑ. මේ භාවනාව දුන්නෙත් මං අර ක්ලීනින් එක දවස් 4 5ක් කරාට පස්සේ තමයි භාවනාව දුන්නේ. මොකද භාවනාව කරගන්න තරම් සරල භාවනාව කරන්න මානසිකත්වයක් නෑ මුලින්ම. එහෙනම් ඒ මානසිකත්වය දෙන්න අරක දීලා පස්සේ දවස් ගාණක් ගිහිල්ලා තමයි සරල භාවනාව දුන්නේ. ඊට පස්සේ ආපුවා මෙයා පැයකමාරක් විතර සරල භාවනාව කරලා ඊට පස්සේ අර ක්ලීනින් එක ආයෙ තව පැය භාගයක් විතර කරලා ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ පස්සේ මට කිව්වා මේ ඊයේත් හැබැයි කලින් දවසේ කිව්වා අනේ සාංශ මට දැන් කිසිම පීඩාවක් නැහැ කිව්වා. කලින් පර පරණේවා ආපු දවසවලත් පරණේවා මතක් වෙනවා කිව්වා මේ පරණ දේවල් එක එක ඒවා අර හිත පීඩාවටපත් වෙච්චව මතක් වෙලා පීඩාව උපදිනවා කියලා දැන් මට ඒක නෑ කිව්වා. බාන්නකොනේ සති දෙකයි. සති දෙකයි. ඉතින් මම කල්පනා කරේදී අපි අනිසංසෙත් එකත් ඒකයි කතා වුනේ මේ කොයිතරම්නම් අපි කල්පනා කරේ මේ භික්ෂුන් වහන්සේලා මේ ගිහියයි ඉන්නවද මෙහෙම මේ ඒ කියන්නේ ඒ කියන්නේ එයාට එයාගේ මානසිකත්වයට ගැළපෙන විදිහට කාරණාව තෝරලා දෙන්න දක්ෂතාවය නැති හින්දා තියෙන ප්‍රශ්න. අපි මේ මිනිස්සු දෙයත් කලින් ගෙදරදී ආනාපාන සති භාවනාව කරන්න උත්සාහ කරන් බැරි වෙලා. ඇයි එයා තේරෙන්නේ නැහැ නේ අර ඒකේ යන මට්ටමක් තියෙනවා කරන්න පුළුවන් මට්ටම මේවා දන්නේ නැහැ. මුලින් එනකොට කිසිම භාවනාවක් කරගන්න මට්ටමක් තිබුණේ නැහැ. මං ඉතින් භාවනාව දුන්නෙත් නැහැ. කරන්න කියලා. ඉතින් මේ ඔය වගේ කෙනෙක්ට හරියට කාරණාව කියලා දෙන්න පුළුවන් නම් මං හිතනවා 100ට ඒ කියන්නේ තැම්බෙන්නේ නැති මුංගට වගේ 100ට 2 3ක් තියෙයි. ඒ අර ඉතුරු හැම කෙනෙකුටම වගේ සැහැල්ලුව පහසුව ඇති කරගෙන පීඩාවල් නැති මානසිකත්වයකට යන්න පුළුවන් මේකේ. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ලෞක්‍ය සමාධියට තමන්ට යම් මට්ටමකින් දැනනවනම් තේරෙනවනම් තමන්ට එහෙම කෙනෙක්ට හදලා දෙන්න පුළුවන්. කාරණාව. ඉතින් ඔන්නඔහම මේ හරි පුදුමේ තුන අර සාංශයේ පුදුමේ තුන මේ ඊට පස්සේ එයා හොඳට කරනවා. නම්බර් එකට යනවා එයා. එතකොට එයා ක්ලීනින් එක කරා ක්ලීනින් එක කරද්දිත් එතකොට අපි ඒක පොඩ්ඩක් බලමු මේ ක්ලීනින් කියන්නේ මොකද්ද කියලා. ඒ කට්ටිය මෙන්න මෙහෙම එකක් කියන්නේ ක්ලීනින් කියලා කියන්නේ අපේ හිතේ ඒ කට්ටිය කියනවා කියනවා තියනවා කියනවා ආ impurities and complexities කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අපේ හිතේ සිංහලෙන් කිව්වොත් අපිරිසුදුතා තියෙනවා. ඊට පස්සේ සංකීර්ණතා තියෙනවා. ඒ කියන්නේ අපේ හිත අද දවසේ අපි හිතමුකෝ අද දවසේ අපිට තරහ ගියා නම් ඒ තරහින්ද තමන්ගේ හිත අපිරිසුදු වෙනවා. නේ? දැඩි ආසාවකට ගත්තා නම් බය වුණා නම් ශෝක වුණා නම් ඒ වගේ දේවල් වුණා නම් ඒකින්ද අපේ හිතේ අපිරිසුද්ධතාවයක් හට ගන්නවා. ඒක එකක්. ඊට පස්සේ මේ අපිරිසුද්ධතාවයල් බොහෝ කල් පවතිනකොට අපේ හිත සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙනවා. එතකොට ඒ සංකීර්ණ වුණාම අපි ඒකට උදාහරණයක් කියමුකෝ. අපි ඒකට උදාහරණයක් කිව්වොත් උපමාවකින් අපේ ශරීර වගේ. ශරීරය අපි හිතමුකෝ මොනවා හරි දේවල් අපි හිතමුකෝ එයා වැඩ කරනවා එක එක නොඑක් දේවල් කරනවා අතේ පයේ මඩ ගෑවෙනවා වගේ වැඩ කරනවා කියන්නේ. එතකොට අතපය අපිරිසුදු වෙනවා. ඊට පස්සේ ඒක එයා හොදන්න නැතුව පිරිසුදු කරන්න නැතුව හිටියොත් එහෙම කාලයක් ඒ විදිහට දිගටම ගිනිච්චොත් එහෙම ඒ අපිරිසුදු ස්වභාවය මත තව තව නොයෙක් ප්‍රශ්න හට ගන්නවා. ඊට පස්සේ කුෂ්ඨ කියලා කියයි නොඑක් මන් දන්නේ එක එක හැමේ රෝග කියලා කියයි. ඔය වගේ අමුතු අමුතු ලෙඩ රෝග වගේක් හට ගන්නවා. එතකොට අර අපිරිසුත්තාවය බොහෝ කල පැවතීම හින්දා තමයි මේ දේවල් හටගන්නේ. තේරුණා නේද? එතකොට ඒවා ඒවා ඒවා සංකීර්ණතා කියලා කියන්න පුළුවන්. අපිරිසුත්තාවය බොහෝ කල පැවතීම නිසා හටගත්තා වූ ශාරීරික සංකීර්ණතා. ඒ වගේ හිතකත් අපිරිසුදු අපිරිසුදුතා හට ගන්නවා සාමාන්‍ය කෙනෙක්ගේ. ඊට පස්සේ ඒ හින්දා ඒවා නැවත නැවත හටගෙන පැවතිලා සංකීර්ණතා හට ගන්නවා. සංකීර්ණතා හටගත්තාම අපිරිසුද්ධතාවයක් පේන්නත් නැහැ. අපි බැලුවොත් එimhe දකින්නත් නැහැ. හැබැයි එයා ඉන්නේ පීඩාවේ. අපිරිසුද්ධතාවේ දැන් පීඩාව පීඩාවෙන් ඉන්න එක දකින්න පීඩාව කියන එක තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ උදාහරණයකට ඒ තරහා ඇති වෙලා තරහින්ද පීඩාවට පත් වෙලා හිත තියෙන්නත් පුළුවන්. තරහ මොකුත් නැහැ ඒත් පීඩාවක් තියෙන්නත් පුළුවන්. ඒකට හේතුව සංකීර්ණතාව. සංකීර්ණතාව හිත හිර වෙලා හිත හිර වෙලා හිර කරගෙන දුවලා හිර කරගෙනම දැන් පවතිනවා. අන්න එහෙම ස්වභාවයක්. එතකොට ඔය ඔන්න ඔය අපිරිසුත්තා සංකීර්ණතා ඉවත් කරන එක කියනවා ඒ ක්ලීන් එකේ වෙන්නේ. ඊට පස්සේ ඒක කොහොමද කරන්න කියනවා <clears throat> ඒ කට්ටිය ඒකට බොහොම මේ අර උපක්‍රමයක් කියන්නේ උපක්‍රමයක් කියලා කියන්නේ මේ කල්පනා කරන්න කියනවා ඉඳගෙන තමන්ගේ හිස් මුදුනේ ඉඳලා මේ පිට මේ හිස් මුදුනේ මේ පසුපස ප්‍රදේශයේ අරමුණු කරලා හිස් මුදුනේ ඉඳලා කොඳුනාටිය පහළට යනකම් මේ ඒ ඒ එතනින් තමන්ගේ හිතේ ඇතිවලා තියෙන සියලුම අපිරිසුත්තා සියලුම සංකීර්ණතා මේ දැන් කුඩා දුමක් වගේ වාෂ්පයක් වගේ මගේ ශරීරයෙන් පිටි මේ පසුපසට බැහැර වෙලා යනවා කියලා. තේරුණාද? පසුපසට බැහැර වෙලා යනවා කියලා ඒක ඉමේජින් කරන්න කියනවා. හිතන්න කියනවා. ඊට පස්සේ හිමීට ඒක දකින්න කියනවා. අපි හිතමු කොළුවේ මේ හරියෙන් අර ඔයා ඇස් දෙක පියාගෙන ඔළුවේ මේ හරිය අරමුණු කරගෙන එතනින් ඒ අපිරිසුත්තා ඒ සංකීර්ණතා මේ දුමක් වගේ පිට වෙලා යනවා කියන එක දුමක් වගේ පිට වෙනවා දකිනවා. ඊට පස්සේ මෙතනින් බෙල්ලෙන් පිට වෙනවා දකිනවා. ඊට පස්සේ එතනින් පස්සේ උරහිස් හරියෙන් පිටිපස්සේ පිට වෙනවා දකින්න කොන්දේ මැද කොටසින් කොන්දේ යට කොටසින් එහෙම පිට වෙනවා දකින්න ආයි සම්පූර්ණ මේ උඩට උඩට පිට වෙනවා දකින්න ඊට පස්සේ සම්පූර්ණ එකම පිට වෙනවා දකින්න පුළුවන් එකපාර ඒ විදිහට දකින්න පැහැදිලිද බොහොම මේ මෘදු ආයාසයක් යොදනවා ඒ වැඩේට බොහොම මෘදු ආයාසයක් යොදනවා එතකොට දැන් ඕකේ ඕක ගැන දැන් ඔහොම කිව්වහම අපිටත් ඇත්තටම මේ අපිට අර අපිට තේරෙන්නේ නැහැ ඒක එහෙම වෙනවද එහෙම කොහොමද වෙන්නේ කියලා මටත් ඔක සැක හිතුණා. පස්සේ හැබැයි ඔය මට ඔය කට්ටියගේ ඔය හම්බුණා බ්‍රයන් ජෝන් කියලා කෙනෙක් හම්බුණා මේ පාර ගිහිල්ලා මේ ඇමරිකන් ජාතික කෙනෙක්. එයා අවුරුදු 40ක් විතරේ භාවනාව කරනවා. ඊට පස්සේ එයත් එක්ක මම කතා කරා. සමහර කාරණා ඊට පස්සේ කතා කරපුවාම කතා කරලා බැලින්නම් ඒ කට්ටියගේ කියන්නේ මේ කොහොමද මේ කමන්නේ නැද්ද අද මේක කියලා අපි පොඩි මේ කාරණාවක් කරමු. වෙනස් පැත්තනේ. ඊට පස්සේ ඒ කට්ටියගේ ඒ කට්ටියගේ ගුරුවරයා ඒ කට්ටියගේ ඒකේ ට්‍රේනින් ට්‍රේනි කෙනෙක් හදනකොට, ඒ කියන්නේ තව කෙනෙක්ට භාවනාව කියලා දෙන්න පුළුවන් කෙනෙක් හදනකොට ගුරුවරයා අර ඒ ඒ ශිෂ්‍යයාගේ හදවතේ ඒ කියන්නේ හද හදවතේ නෙමෙයි යම් මේ ශාරීරික කොහේ හරි එක තැනක එක චක්‍ර එකක් ඕපන් කරනවා අරයාගේ හැකියාවෙන්. අරයාගේ තියෙන ශක්තියෙන් මානසික ශක්තියෙන් දිව්‍යමය ශක්තිය උපකාර කරගෙන මෙයාගේ ශරීරයේ තියෙන එක ගැටයක් අයින් කරනවා එක තැනක. කොහෙද කියලා නෑ ඒකේ පොතේ තිබුණේ මං අහන්න ගියෙත් නෑ. ඊට පස්සේ එතකොට ඒකේන S2 පියාගෙන අනික් කෙනෙකුට භාවනා කරන්න කියලා කියලා බලනකොට අරයාගේ ශරීරයේ ඇතුලේ මේ ඇතුළ ඇතුලේ කියන්නේ මත් නෙමෙයි අර අඳුරු ස්වභාවයෙන් පවතින මේ මානසික ශරීරය දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒක ඕපන් කරාට පස්සේ දකින්න පුළුවන්. ඊට මෙයා කියන පළවෙනි වතාවට මෙයාගේ ඕපන් කරපුවාම මෙයාට අනිත් කෙනාට ඉඳගෙන භාවනා කරන්න කියලා ඇස් දෙක පියාගත්තාම මෙයාගේ අඳුරු නිකන් වලාකුළු වගේ ඇතුලේ තියෙනවා, පේනවා අනිත් කෙනාගේ ඇතුලේ. හරි ඒවා තමයි ඒ කට්ටිය අර අපිරිසුද්ධා සංකීර්ණතා කියලා කියන්නේ ඒවා ඒ චක්‍ර චක්‍ර එකක් පස්සේ කියනවා එයා තේරුම් ගත්ත එක එක චක්‍ර එකක් වට කරගෙන තමයි ඒවා තියෙන්නේ. ඒ කියන්නේ අපි අපිරිසුද්ධා සංකීර්ණතාවල ස්වභාවයට අනුව ඒ චක්‍ර එකේ වටේ තමයි ඒවා හැදෙන්නේ. එතකොට ඒකේ කයෙත් නාම රූපයේ කියන්නේ හිතට අමතරව මේ කයෙත් හිතයි දෙකේටම බලපෑමක් වෙනවා. ඒ දේවල් වලින්. දැන් තරහ ගියාමත් අපිට හිතට අමතරව කයට බලපෑමකුත් වෙන්නේ අපි. ඒ වගේ අපි නොහිතන විදිහට චක්‍රවල චක්‍රවලට ඔන්නෝම බලපෑමක් වෙනවා දකින්නවා. එතකොට මේ කට්ටිය එන්න එක පිරිසුදු කරනවා. ඒක එයා මෙයාගේ මානසික බලය යොදලා පිරිසුදු කරනවා. එතකොට අර තමනුත් පිරිසුදු කරගන්න ක්‍රමයක් තමයි අර විදිහට කියන්නේ අර මේ අර මේ දැන් ඒ චක්‍ර ගොඩක් වෙලාට පිහිටලා තියෙන්නේ මේ මේ මේ මේ කොඳු නාටියත් ඇසුරු කරගෙන එතන තියෙන්නේ. ඒතකොට ඒකෙන් මේ පැත්තෙන් පසුපසට ඒක දුමක් වගේ පිට වෙනවා කියලා දකින්න කියනවා. කොහොම හරි ඊට පස්සේ මම දැන් ඕක දැන් අපි හිතමුකෝ අර අයියට දුන්නා මම ඕක කරන්න කියලා වල්ලා. ඊට පස්සේ මොකද එයාගේ හිත ගොඩාක් තැල්ලා පොඩි වෙලා තියෙන්නේ. දැන් මට ඒ තැල්ලා පොඩි වෙලා තියෙන හිතකට මට එයාට මුලක ඉඳන් අයියා මෙහෙමයි කුසල් අකුසල් කියලා මං එයාට කියලා දෙන්න ගියොත් එහෙම ඒක ගණ්ඩ තරම් මානසිකත්වයක් එයාට නැහැ. පැහැදිලිද? අපි දැන් බුදුරන් ආසගේ බුද්ධ වචනෙට කුසල් කියන්නේ මෙහෙමයි නිර්වචන කරගෙන විග්‍රහ කරගෙන ඒව ගණ්ඩ තරම් මානසිකත්වයක් එයාට නැහැ. එතකොට ඊට කලින් එයාගේ හිත යම් මට්ටමකට සාමාන්‍ය ධර්මයට ඔටොත් දෙන මට්ටමකට හදලා තියෙන්න ඕනේ. ඒ හින්දා මම මුලින් දේශනා අහන්න කිව්වෙත් නෑ. දැන් තමයි මම දේශනා අහන්න කියලා තියෙන්නේ. එයාට මම ඕක දුන්නා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ ඒක මට හරි අමාරු අවදැලකව හරි අමාරුයි කරන්න කියලා. මම ඇහුවා ඇයි? කියලා. මේක වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මං ගියා ඒ කියලා ඒක ස්වාමීන් වහන්සේ කරනකොට මට අර පරණ ඒව ඔක්කොම ඇවිස්සලා එනවා කිව්වා. ඉතින් මං කිව්වා අයියා එහෙනම් ඒක කෙරෙන්නේ නැහැ නෙමෙයි. ඔයාට හරියටම කෙරෙනවා ඒක. හරියටම කෙරෙනවා. එයා හිතන්නේ කෙරෙන්නේ නැහැ වගේ. මම ඔබටත් කියලා තිස් බහමරලාට භාවනා කරන්න ගියාම අපේ අර පරණේව ඔක්කොම ඇවිසි ඇවිසි එන්නේ. ඇවිස්සලා ඇවිල්ලා ඒවා සුද්ධ වෙලා එළියට දාලා සුද්ධ වෙලා තමයි හිත සුවපත් වෙන්න පටන් ගන්නෙ. එතකොට මෙයාගේ අර හිර වෙලා තියෙන ඔක්කොම ඒවා අර විදියට කරනකොට ඒව ඔක්කොම ඇවිස්සෙනවා. ඇවිසිලෙනවා මං කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඇවිසිනා. එතකොට ඒ වගේට හිත ගියොත් එimhe හිත ගිහි ඒවා ඒවත් එක ඇලෙන්න යන්නත් එපා ගැටෙන්න යන්නත් එපා ආයෙ Tamanට සිහිය උපදින ලාවට ආයෙ ගෙනල්ලා මේ වැඩේ තියාගෙන ආයෙ මේක කරගෙන යන්න. ආයෙ හිත ඒවට ගියොත් ආයෙ අරන් ඇවිල්ලා මේක කරන් යන්න කියලා. ඊට පස්සේ ඔහොම දවස් ගාණක් කරනකොට ඊට පස්සේ තමයි කිව්වේ මේ ස්වාමීන් ඊට පස්සේ යාට තේරුණා ඒක කරාට පස්සේ මං හැවුවා ඒක ඔකට්ටිය අතර තේරුම් ගන්න ඕන දෙයක් තමයි භාවනාව කරන වෙලාවේ ඇති වෙන සැහැල්ලුව සැපයට වඩා භාවනා කරන්න කලින් තිබ්බ හිතයි භාවනා කරාට පස්සේ තියෙන හිතේ වෙනස තමයි දකින්න ඕනේ. භාවනා කරන්න කලින් මගේ හිත තිබුණේ කොහොමද? හිතේ සැහැල්ලුව කොන මට්ටමින්ද? හිතේ පහසුව කොයි මට්ටමකින්ද? හිතේ විසිරීමේ විසිරීම තැම්පත් ගතිය කොයි මට්ටමින්ද කලින් තිබ්බේ? භාවනා කරාට පස්සේ දැන් කොහොමද ඒවා තියෙන්නේ? අන්න ඒව බලන්න ඕනේ. ඒ භාවනාව මැද්දේදී මොකද වෙන්නේ කියන එකෙන් වැඩිය බලන්න යන්න හොඳ නැහැ. භාවනාව කරනකොට මොකද සමහර ලාවට ක්ලීනින් එකක් වෙනවා භාවනාවේදී. ක්ලීනින් එකක් වෙනකොට අපේ හිත නිකන් ඇවිස්සලා කැළඹිලා යනවා කියලා තේරෙන්නේ. එතකොට දන්නේ නැති කෙනා හිතනවා මේ මගේ හොඳට භාවනාව උන්නේ නැහැ කියලා. හැබැයි කරාට පස්සේ බලනකොට හිත හොඳට හොඳ වෙලා. තේරෙනවද? ඉතින් මම එයාට ඒක පැහැදිලි කරා. ඊට පස්සේ ආයෙ කැමැත්තෙන් කරා. ඒතර මම බැලුවේ හැම තැනකම කෙනෙක් වැටෙනවා. තේරුම් ගත්තේ නැති වුණාම මුලින්ම කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. ඊට තේරුම් ගත්තේ නැති වුණාම වැටෙනවා. ඊට පස්සේ දවස් ඊට පස්සේ ඔන්න හරියට වෙනවා කියලා එයා තේරුම් ගත්තා. ඊට පස්සේ හොඳට වෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ කියනවා දැන් ස්වාමීන් වහන්සේ මට අර අර පරණේවා මේ එහෙම මතකෙට ඇවිල්ලා එහෙම පීඩා එන ගතිය දැන් නැහැ කිව්වා. සතියක් විතර කරාට පස්සේ. ඉතල බලන්නකොනේ ඉතින් ඒ වගේ මම කල්පනා කරේ කොයිතරම්නම් මානසික දුක් පීඩා විඳින කට්ටිය ඉන්නවදනේ? කොයිතරම්නම් ඉන්නවද? ඉතින් ඒ වගේ තව පොඩි පොඩි කාරණා කියලා දීප් කිව්වා යාට ඊට පස්සේ මේ ඔය එයා ඊට පස්සේ භාවනාව කරනකොට මාන්නෙට යනවා. එතකොට මාන්නෙට යන එක වළක්වන්න කාරණා කිව්වා. ඊට පස්සේ ඒ වගේ අර හිමින් හිමින් හදාගෙන කපටි මායා නැතුව ඉස්සරහට යන්න කාරණා කියලා දුන්නා. ඒ වගේ අර බොහොම මේ ඒක කලින් මං එයාට කිව්වා අයියා ඉතින් කැමති කාලයක් මං ඔයාගේ හිත හදලා දෙන්නම් මාස 3ක් 4ක් හිටියොත් මේ හිත හදලා දෙන්නම් ඊට පස්සේ ඔයාට කැමති නම් මේ ඉන්න පුළුවන් ඔයාට කැමති නම් වෙන කොහේ හරි යන්න ඔයාට යන්නත් පුළුවන් මේ බලෙන් තියාගන්න එහෙම ගන්නෑ. ඉන්න පුළුවන්, වරි යන්න ඕන යන්නත් පුළුවන්. ඔයා ඊට පස්සේ එහෙම ඇයි දෙන අදහසක් වගේ තියෙනවා. මේ ඒක අදහස හරියටමත් නෑ. ඊට පස්සේ මං කිව්වා එහෙම ප්‍රශ්නකුත් නෑ. වරි වෙන කොහේ හරි ගිහින් පැවිදෙන්න ඕන කියන ගියාට කමකුත් නෑ. හැබැයි හිත හදාගෙන යන්න ඔයාට මොකද පස්සේ ගියාට පස්සේ තේරෙයි මේ ට්‍රේනි එක කොහෙන්වත් හම්බෙන්නේ නැහැ කියලා. මේ ට්‍රේනි එක ඒක හම්බෙන්නේ නැහැ කොහෙන්වත්. ඒ හින්දා හදාගෙන ගියොත් Tamanට ඕන තැන ගිහිල්ලා ඉන්න පුළුවන්. එතකොට අපි එහෙනම් ඔන්න එක බලමු. අද පොඩ්ඩක් බලන්න. එතකොට අපි හැම වෙලාවෙම අපේ මානසිකත්වයේ තව එකක් තියෙනවා. අපි මේ ඉස්සරහට ඉස්සරහට ඉදිරි ඒ කියන්නේ අපි හැම වෙලාවෙම හිතන්නේ හිතනකොටත් මෙහෙම ඉස්සරහට ඉස්සරහා දිශාවට දිශාවක් විදියට ගත්තොත් මේ ශරීරයේ ඉඳලා ඉස්සරහා දිශාව බලාගෙන වගේ තමයි අපි හිතන්නේ. අරමුණු වලට අරමුණු ගන්නත් අපි හැම වෙලාවෙම ඉස්සරහා දිශාවට නැඹුරු වෙලා ඉන්නේ. ඒ හින්දා අපේ අපි තනිකර මේ පැත්තට නැඹුරුලා මේ දිශාවටම හැරිලා අරමුණු ගන්නේ හිතන්නේ ඔක්කොම මේ මේ පැත්තට. එහෙම දැනනෝනේ Tamanට. මම මේ කියන එක. එතකොට ඒ හින්දා අපි අරමුණු වල ගහගෙන යන්නේ මේ පැත්තටම තමයි. එතකොට කවුරු හරි ඔක රිවර්ස් කරොත් දිශාව මාරු කරලා මේ පැත්තට යමක් ගැන හිතුවොත් එපමණකින්ම යාව අර මේ දිශාවට ගහගෙන යන එක නතර වෙලා අර අනිත් පැත්තට හැරුණා වගේ එකක් වෙනවා. ඒක යාට නතර වීමට උපකාරයක් වෙනවා. මට මේක වචනෙන් කියන්න තේරෙන්නේ මේ දිශාවට යොමු වෙලා මේ දිශාවටම ගහගෙන යන ස්වභාවය අඩුවීම අවම වීම පිණිස අඩුවීම පිණිස ඒක නතර වීම පිණිස හේතු වෙනවා අපි අනිත් දිශාවට මේ හිතේ සකස් වෙලා තියෙන අපිරිසුත්තා සංකීර්ණතා මෙහෙම අයින් වෙනවා කියලා දකිනවනේ. අපි ඒ දිශාවට උනත් ආයේ හිතනලා මොන මොනරේ හදන්න ගත්තොත් ඒ දිශාවට ගහගෙන යන එකක් හැදෙනවා. නේද? ඒ දිශාවට ගහගෙන යන එකක් නෙමෙයි අපි හදන්න ඕනේ. ඒ දිශාවට මේ දැන් වෙලා තියෙන ඔක්කොම හිර වෙලා තියෙන අපිරිසුදුතාව සංකීර්ණතාව පිට පිට වෙලා යනවා කියලා කරොත් අපි අමුතුවෙන් දෙයක් හදනව නෙමෙයි තියෙන දෙයක් අයින් කරන මානසිකත්වයකින් පසුපස දිශාවට යොමු වෙලා ඉන්නවා. ඒක මේ දිශාවට ගහගෙන යෑමත් අඩුවීම පිණිසයි ඊට පස්සේ හිතේ මේ දිශාවට ගහගෙන යන එකත් එක්ක අපේ හිතේ දැන් කලින් මොනවා හරි එකක් ඇති වුණා නම් ඒකත් ඒක තියෙද්දි ඒක යට කරගෙන කලින් අකුසලයක් ඇති වුණා ඒ අකුසලේ යට කරගෙන තද කරගෙන ඊළඟ එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණ යට කරගෙන තද කරගෙන ඊළඟ අරමුණක් ක්‍රියාත්මක කරනවා. ඒක උඩින් තව අරමුණක් ක්‍රියාත්මක කළා මේ ඔක්කොම පැක් වෙලා තියෙන්නේ මේ පැත්තට. පැක් වෙලා තියෙන්නේ. අපි මේ පැත්තට අනිත් පැත්තට ඒ පැත්තට රිලීස් කරන්න හදනකොට අර පැක් වෙලා තියෙන ඒවා ඇරලා ඇරලා ඇරලා වගේ එන්න ගන්නවා. එහෙම එකකුත් තියෙනවා. ඒ හින්දා ඒ කට්ටියගේ ක්‍රමේ බොහොම සරලයි වගේ පෙවුනට ටෙක්නික් එක ඒක මේ මේ පොඩි වුණාට ලේසි නෑ. බොහොම ප්‍රබලයි. සූටියට වගේ පෙවුනට වැඩේ ප්‍රබල එකක්. ඒ හින්දා ඔබ ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. අපි එහෙනම් විනාඩි 5 10ක් විතර අද ඒ කාරණාව කරමු. එහෙනම් මෙහෙමයි හිතන්න ඕනේ. දැන් මේ ඒකට කියන්නේ මුළු පද්ධතියෙම කියලා. මේ හිතෙනුයි කයනුයි දෙකෙන්ම. හරි? මේ මගේ සම්පූර්ණයෙන්ම මේ මගේ හිතෙනුයි කයනුයි දෙකෙන්ම සියලුම සංකීර්ණතා සියලුම අපිරිසුත්තා දැන් දැන් ඉවත් වෙලා යනවා. ඒ ඉවත් වෙලා යන්නේ කොහොමද? හීන් දුමාරයක්, කළු පාට හීන් දුමාරයක් වගේ වාෂ්පයක් වගේ මගේ ශරීරයේ මේ මේ ඉහළ ඉඳලා මෙහෙම ඉවත් වෙලා යනවා කියලා මුලින් මේ අපි හිතමු හිස් මුදුනේ මේ ටිකෙන් ඉවත් වෙලා යනවා කියන එක දකිනවා. නිකන් පොඩ්ඩක් දකින්න උත්සාහ ගන්න. ඊට පස්සේ මේ හරියෙන් ඉවත් වෙලා යනවා කියලා දකින්න. අරමුණකට හිත ගියොත් එහෙම අරමුණේ සිහියේ ඉපදුනාම හිමීර ගෙනල්ලා ආයෙ මෙතෙන්ට ගන්න. තමන් කර කර හිටපු තැනට. එහෙම ගන්න. ඊට පස්සේ ඊළඟ තැනින් ඊළඟ තැනින් කොටස් 7-8කට කඩාගෙන පොඩ පොඩ එහෙන් එහෙම යනවා. ඊට පස්සේ පහළට ගිහිල්ලා ආයෙ උඩට ආයෙ ඒ දුමාරයක් වගේ පිට වෙනවා කියන එක දකිනවා හිමින් හිමින්. ඊට පස්සේ ආයෙ පහළට යනවා. ඊට පස්සේ අපි කොටසින්ම යනවා කියලා දකින්න පුළුවන් නම් දුමාරයක් වගේ දුමාරේ වැඩි වෙලා යනවා වගේ පේනවනම් ඒකට ඉඩ දෙනවා. බොහෝම මෘදු ආයාසයක් යොදනවා. පැහැදිලිද? බොහොම මෘදු ආයාසයක් යොදනවා. ඒක මං හිතනවා ගොඩක් අය ධර්මයේ ලොකුවට තේරුම් අරන් නැති හිත හදාගන්න අර ගොඩක් හිර වෙලා තියෙන කෙනෙකුට පහසු වෙයි කියලා ඒ උපක්‍රමය. අපි එහෙනම් ඒක බලමු. එහෙනම් අපි දැන් ඒක කරමු. මම විනාඩි 10කින් වගේ ඔබට මතක් කරන්න සාමාන්‍ය විනාඩි 15ක් විතර මේක කරන්න කියලා කියනවා. ඔව්. අපි එහෙනම් බලමු දැන්. ඒක පියාගෙන කල්පනා කරන්න සියලුම අපිරිසුදුතා සියලුම සංකීර්ණතා දැන් මගේ ශරීරයෙන් බැහැර වෙලා යනවා ඒ සියල්ල වාෂ්පයක් වගේ කළු පාට හීන්දුමක් වගේ තමාගේ පසුපසින් පිට ප්‍රදේශයෙන් බැහැර වෙනවා කියලා ඒ අදහස තියාගෙන ඒ අදහසින් යුතුව ඒ දුමාරයක් වගේ හීනයට බැහැරෙනවා කියන එක දකිමින් කටයුතු කරන්න. ඒක කොහොමද දැන්නේ සමහරුන්ට පළවෙනි පාරේ ඉඳලා ආධුනිකේ ඉඳලා එහෙම විරාජ්ට කොහොමද ඒක දැන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මට කරගන්න නම් පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් නිකන් බලනකොට පොඩ්ඩක් හිත නිකන් නතර වෙලා වගේ දැනනවද? නැත්තම් තිබුණ විදියමද? තිබුණ විදිය වගේ ලොකු වෙනසක් එහෙම මට කියන්න තරන්න නෑ ස්වාමීන් වහන්සේ. හරි. ඊට පස්සේ හිත හිස් හිත නිකන් හිස් වෙලා වගේ දැනනවද කලින් නිකන් පිරලා තිබුණ විදියමද? හිතුවිලි වලින් පිරලා තිබුණ විදිය හිස් වෙලා වගේද? මේ මේ වෙලා ගත්තොත් නම් නිකන් අර පොඩි එහෙම හිස් වීමක් වගේ තියෙනවා ඉතින්. දැන් ඒකේ වෙලාවේ මම ඔව් දැන් තමයි මම අහන්නේ. ඒතකොට හිස් වීමක් වගේ තියෙනවා අර නතරලා වගේ කියලා ලොකුවට දැනෙන්නේ නැහැ. අපි හරි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලසිත් නැත්නම් ස්වාමීන් වහන්සේ ඇඟම හිස් වෙච්ච ගතියක් තමයි දැනුනේ අවසානයේදී. ඔව්. ඇඟම හිස් වෙච්ච ගතිය. ඒක තමයි හිස් වීමක් වගේ දැනෙනවා. ඒක ඒක ඒක අර ඒ කියන්නේ තමන්ගේ අර හිර වෙලා තිබ්බේ අර තද වෙලා තිබ්බේ ඒ ටික ඔක්කොම අයින් වෙනවා වගේ එකක් වෙනවා ඒකේ. එහෙමයි. හිස්වීමක් වගේ. ඒ අර හිස්සුණා හිස්සුණාට පස්සේ වෙන කරන්න පොඩි දෙයක් තියෙනවා ඒක වැඩ අපි පස්සේ කතා කරමු. එතකොට හරි නිකන් පොඩ්ඩක් අර කලින්ට වඩා හිත නතර වුණා කලින් තරම් දුවන ගතිය අඩු වුණා වගේ දැනනවද තිබුණ ගානවද? නෑ ඊට වඩා ගොඩක් පහසුවක් දැනන ස්වාමීන් වහන්සේ. ගොඩක් පහසුවක් ගන්නනේ. බලන්නක ඉතින් මහා දෙයක්වත් නෙවෙයිනේ පොඩි ටෙක්නික් කියන්නේ. ඒක තමයි ඉතින් එක එක ස්වභාවය. ඊට පස්සේ මාළනී අම්මා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඉසේ පිටුපස කොටස තනිකර කළු පාට වගේ තමයි මට වර්ණයක් ලැබෙන්නේ. ආහ්. කළු පාට වර්ණයක්. ඔව්. එතකොට හිතේ සැහැල්ලුව හිතේ සාමාන්‍ය මට්ටමක තිබුණා. ඒ කළු පාට ගතිය හිමීට ඉවත් වෙලා යනවා වගේ දැක් හැමෙන් එළියට පිටත් වෙනවා වගේ කියලා ඒ විදිහට හිතුවේ නැද්ද? එහෙම හිතුවා හිතුවට කළු පාට ගතියක් තියෙනවා වටේ නිකන් ලා පාට සුදු පාටට වගේ බුරු ගතියක් තියෙනවා නිකන් බොඳ වෙච්ච ගතිය ස්වරූපයක් සෙල වෙන ගතියක් අන්න එහෙම තිබුණා. ඔව්. සැහැල්ලුවක් නම් හිතට සැහැල්ලුවක් නම් මොකද? සැහැල්ලු ගතියක් නම් හිතට දැවුණා. ආ සහැළු ගතියක් දැනෙනවා. පොඩ හිස්සුනා වගේ ගතියක් දැනෙනවා. හිස්සුනා වගේ ගතියක් තමයි. ආ හරි. ඊට පස්සේ ඔව්. එතකොට එතකොට ඒ ඒ ඒ කළු පාට ගතිය හිමීට නිකන් වාෂ්ප වෙලා වගේ අයින් වෙනවා කියන එක දකින්න උත්සාහවත් වෙන්න තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් ඔය සමහරලාවට දැන් සමහර කෙනෙක්ට ඇත්තරම දැන් අර අපිත් එක තව සාන්තනමක් ගියා ඒ සාන්නතර එහෙම සමහර වෙලා සමහර දේවල් පේනවා. ඒ ඇතුලේ දැන් සමහර මාළි යමට පේන වෙන්න පුළුවන් ඒ කියන්නේ කළු පාට ගතියක් එක්කලා වටේට නිකන් සුදු පාට ඒ චක්‍රයකක වටේ තියෙන විදිහක් තමයි ඒ පේනවා වෙන්න පුළුවන් ඕක. එහෙම එකක් වෙන්න පුළුවන්. ඒකාන්තයෙන් කියන්න බෑ ඒකමයි කියලා මට. එහෙම එකක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි අර හැමෙන් හිමීට ඒක ඉවත් වෙනවා කියලා දකිනකොට ඒක ඉවත් වීමකු සිද්ධ වෙනවා. එහෙමයි. එහෙම එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි තව වෙලාව ගොඩක් වෙලා ඉඳලා එකිනෙක අංජලි කොහොමද කියන්නේ? අපේ ස්වාමීන් වහන්සේ කොහොමද අර සැලඹීමක් නම් කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. හිත තැම්පත් වෙන ගතියක් තමයි දැනෙන ස්වාමීන් වහන්සේ කරන පුරාවට කාලිකා. සැහැල්ලු නාවද දැනෙනත් ඒක. ආහා අනිකන් හිස්සුනා වගේ සැහැල්ලුනා වගේ දැනෙනවා. කියලා අන්න එහෙම ඒ Tamante මම දැන් අන්තිමේදී මම නිකන් කියන්නේ ඒ විදිහේ රික්තකේ ඒකට කියනවා එකට යන්නේ empty ගතිය නැත්නම් රික්ත රික්ත ස්වභාවය කියලා කියන්නත් පුළුවන් ඒ ස්වභාවය ඇති වුණාට පස්සේ ඒ ස්වභාවයේ තමන්ගේ ඇති වෙලා කියන එක දැකලා මෙහෙම කල්පනා කරොත් දැන් දිව්‍යමය ශක්තිය බැහැර තිබෙන්නා වූ දිව්‍යමය ශක්තිය ආලෝකයක් විදියට දැන් මගේ ශරීරය ඇතුළට ඇවිල්ලා ඒ රික්තේ පිරෙනවා කියලා හිතුවොත් ඒක ඇත්තටම සමහරලාවට ඒක එහෙම වෙනවා අත්දකින්න පුළුවන්. එතකොට අපේ තිබුණු අපිරිසුදු සංකීර්ණතා බැහැර වෙලා හිස් වෙලා හිස් වෙච්ච එක දිව්‍යමය ස්වභාවයෙන් පුරවනවා වගේ එකක්. ඇත්තටම එතකොට දැන් ඒ කියන්නේ එයාගේ සමහරව චක්‍ර ඕපන් ඕපන් වෙලා නැත්නම් ඕපන් වෙලා හරි ඕපන් වෙලා නම් ඒ සමහරවට ඒ විදිහට එහෙම පිරෙනවා දැනෙනවා. පිරුණට පස්සේ එයා වෙනම ශක්ති නිකන් හොඳ නිකන් ෆ්‍රෙෂ් වෙච්ච ශක්ති මට්ටමක් අවිල්ල තියෙනවා කියලා දැනෙනවා. ප්‍රායෝගිකව දැනෙනවා. ප්‍රායෝගිකව නිකන් තියරියක් නෙමෙයි ප්‍රායෝගිකව දැනෙනවා. ඉදිරිපසින් හදවත ඒ පැත්තට මේ මේ දිවීමේ ශක්තිය ආලෝකයක් විදිහට දැන් මගේ ශරීරයට එනවා කියලා ඒ රික්තය හදලා තමයි ගන්න පුළුවන්. රික්තය හදලා ගන්න පුළුවන්. ඔන්න ඔහම එකක් කියනවා. එතකොට ඒක ඇත්තටම සිද්ධත් වෙනවා. කරලා බලපුවාම සිද්ධ වෙන එකකුත් තියෙනවා. ඒක පැහැදිලිවම. ඉතින් ඔන්න ඔය වගේ උපක්‍රමයක් ඒ කට්ටිය කියනවා. ඉතින් බලනකොට ඒක ලේසි. ඒක නිකන් ටිකක් බලනකොට සරලයි වගේ පේනට ඇඩ්වාන්ස් නේ. සරලයි වගේ පේන්නේ. ඒ වුණාට මේ ඇඩ්වාන්ස් ගොඩක් එෆිෂන්ට් මේ අර ගොඩක් පහසු නිකන් ඕනම කෙනෙක්ට වගේ කරගෙන යන්න පුළුවන් જાතිය. ඊට පස්සේ ඕකේ කාගේ හරි කෙනෙක්ගේ තියෙනවා නම් හිතේ ගොඩක් ඉර වෙලා අපහසු වෙලා තියෙනවා නම් මේ මොන මොන එක එක ඒවා එයාට දැනෙන හිතවිලි ගොඩාක් ඇවිසිලා එනවා වගේ. එයාට ඕක දැනෙන්නේ මේ ඔක්කොම ඇවිසිලා යනවා වගේ දැනෙන. ඒ ඇවිසිලා එනකොට ඒක වඩා හොඳයි. ඒ කියන්නේ හුඟක් අයින් වෙනවා ගොඩාක් දේවල්. ඒකටත් ඉඩ දෙන්න ඕනේ. හුඟක් හිතවිලි එනවා නම් එයා ආව නම් කාට හරි එතකොට තේරුම් ගන්න මගේ හිතේ මේ අර ඉඩ වෙලා, තද වෙලා වගේ තියෙන ඒවා ටිකක් තමයි එන්නේ. ඒකට කැමති වෙලා ඒව මොනවද කී කිය බලන්නේ ඒ වෙලාවේ මොන හරි කල්පනාවක් ආවත් ඒ කල්පනාව දැන් මේ විදිහටම දුමක් වෙලා වාෂ්ප වෙලා එදියට යනවා කියලා එකක් දකීමක් කරන්නේ. පැහැදිලිද? හරි මොන හරි කාට හරි අන්තිම වශයෙන් ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා නැත්නම් අපි අවසන් කරමු ගොඩක් වෙලා ගිහින් ඉඳා අවසරයි ස්වාමීන් වහන්සේ ආව ආනුප ඔව් කියන් ස්වාමීන් වහන්සේ දැන් අර බාසේ කියපු විදිහට මේ ඒ භාවනා කරනකොට නිකන් මේ අඳුරු පාට තද අඳුරු පාට වගේ ආවා ඊට පස්සේ අඳුරු පාට නම් කුඩු කුඩු වගේ කැට කැට වගේ මේ දිය දෙනවා වගේ එහෙම ගස්තියක් දැවුණා. ඔව්. මේ සහැල්ලු ගස්තියක් නම් තිබුණා සහැල්ලු ගස්තියක් සාමාන්‍ය අර භාවනා කරන තියෙනවා තිබ්බට අර හිස්සුණු ගතියක් මට දැනුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ආ භාවනා කරාට පස්සේ තමයි හිස්සුණු ගතිය දැනෙන්නේ. කොහොමත් අපි ආධුනිකින්දා දවස් ගානක් කර ස්පෝට් එක අත්දකින්න පුළුවන් වේවි. කොහොම හරි මොන හරි හිර වෙලා තියෙන ගතිය අර එහෙම ඒවා ওই චක්‍රවල වගේ හිර වෙලා තියෙන ගතිය ඕකෙන් අයින් වෙන එකක් එකක් සිද්ධ වෙනවා. අයින් වෙන එකක් සිද්ධ වෙනවා. ඒක එක එක කෙනාට එක එක විදිහට අරමුණු වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම වුණාම චක්‍ර පිරිසුදු වීමක් වෙයි. චක්‍ර පිරිසුදු කරන ක්ලීනින් කියන්නේ චක්‍ර පිරිසුදු කරන එක උපක්‍රමයක්. එක උපක්‍රමයක්. ඕකට දිව්‍ය ශක් දෙවිවරුන්ගේ ආකර්ෂණ ශක්තිය එහෙම ලැබෙනවා නම් එතකොට ඕක වේගවත් වැඩේ. Tamange එකට අමතරව තවත් සපෝට් එකක් ලැබිලා. ඔන්නෝම් පැත්තක් තියෙනවා ඒ කට්ටියගේ. හරි. ඒ ඒ කාරණා විතර කියන්න තියෙන්නේ නේද? එහෙමයි සර්. අවසරයි. ඔව් ඒක හිතන්න එපා ඒක ඒ ප්‍රශ්නයක් නෑ ඒක. ඔව් අම්ම කියන්නකෝ. අවසරයි ස්වාමීන් වහන්සේ මට භාවනා කරගෙන යනකොට මම කොන්ඩියට පෙළේ මැද හරියින් විතර වගේ ඒ තමයි පටන් ගත්තේ ඊට පස්සේ ඒක එහෙම ටික ටික ඒ ඒ විදිහට මගේ ශරීරයෙන් අපි මගේ ශරීරයේ තියෙන අපිරිසුදුතා ශරීරයේ තියෙන නෙමේ ශරීරයේ තියෙන කියලා ගත්තොත් වැරදි. ශරීරයේ තියෙන නෙමෙයි පද්ධතියේම තියෙන. හිතේ කයේ දෙකේම කියලා අපි ගන්නෙ. මම මම එකක එහෙම තමා කල්පනා කරේ ඊට පස්සේ ආයි ආයසරයකට ශරීරය කියන එකත් සුළු වශයෙන් ආවා ඊට පස්සේ දැන් මට දැනුණා ඒ පිටිපස්සට ඒවා කියලා එහෙම හිතනකොට නිකන් මේ පපුව දිහා ඉඳලා පිටිපස්සට නිකන් ඔහම දැන් අපි සෙද්දක් පොරවා ඉන්නකොට පිටිපස්සට අදිනවා වගේ ඔහම ඔහම ඇදෙනවා ඊළඟ ටිකක් උඩට වගේ හිත ගේනකොට ආයි පිටිපස්සට ඇදෙනවා අන්න ඒ වගේ එහෙම ගතියක් එහෙම ඒ විදිහට එහෙම දැනුණමට ඊට පස්සේ මේ ඔව් ඊට ඊට පස්සේ මම දැන් ඉහළට ඒ විදිහට යනකොට ඇත්ත වශයෙන්ම අර පිටිපස්සට ඇදෙන ගතිය වැඩි වෙලා වැඩි වෙලා ගියා ඊට පස්සේ හිතේ මේ හුඟා සංසුන්කමක් තැම්පත් වීමක් හිතේ ඇති වුණා ඊට පස්සේ එක අවස්ථාවක විතරක් හිත පිටතට ගියා මම නැවත ආයේ මෙතෙන්ට ඇවිල්ලා ඒවා සිහි කරනකොට හිත හුඟාක්ම මේ පහන් එහෙම නැත්නම් සතුට සෑහලුව තිබුණා. එච්චර. ආ එතකොට අම්මා මේ ඒකේ අර පිටිපස්සට ඇදෙනවා කියන එකටත් වඩා කුඩා දුමක් කළු පාට දුමක් විදියට වාෂ්පයක් විදියට සියුම් ඒවා පිට වෙලා යනවා කියන එක තමයි අපි දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. එහෙමයි. පැහැදිලිද? කුඩා වාෂ්පයක් විදියට දුමක් විදියට පිට වෙලා යනවා කියන එක තමයි දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඕක අපි හිතනවට වඩා මේ අර ඒ චක්‍ර ක්ලීනින් පැත්තෙන් ගොඩක් වැඩ කරන එකක්. ඒකත් එක්ක Tamanට වහාම සැහැල්ලුවක් පහසුවක් දැනෙන ස්වභාවයක් අත්දකින්න පුළුවන්. එකක් ගාලා වෙනස් වෙනවා. ඒතකොට කවට හරි ඔය මුකුත්ම භාවනාව කරලා නැති ඒ වගේ කෙනෙකුට හිතේ පීඩාවක් තියෙන කෙනෙකුට හොඳ උපක්‍රමයක්. හොඳ උපක්‍රමයක් ඒක. එතකොට එයාට ඒක වේගෙන් අඩු කරගන්න පුළුවන්. හැබැයි එයාගේ වෙන්නේ එතකොට ගොඩාක් ඇවිසි ඇවිසි එන්න ගන්නවා පර්ණය ඔක්කොම. එතකොට එයාට පර්ණය ඇවිසි ඇවිසි එද්දී හොඳයි මේක ඇවිසිලා ඉන්න මේවා ටික අයින් වෙන්න කියලා හිතාගෙන කරොත් එහෙම ඇත්තට මේවා අයින් වෙලා සමනය වෙලා යනවා. සමනය වීමක් වෙනවා. ඒතකොට හිත සංසිඳවන්න අර පීඩාවල් සමනය කරවන්න ගොඩාක් ප්‍රබල විදිහට උපකාරයක් කරනවා කියලා මට හිතෙනවා. අපේ ක්‍රමත් එහෙමම තමයි අපේවා දැක දැක ප්‍රහාණය කරමින් අර බොහොම නුවණක් යොදලා සිහි නුවණින් යුතුව කටයුතු කරගෙන යෑමක් තියෙන්නේ. ඒකත් වෙනවා. ඒක ඒක බොහොම සියුම් දැක්මක් එයාගේ උපදිනවා අපේ ක්‍රම වලින්. ඒක අර ඊට පස්සේ විදර්ශනාවට උපකාර වෙනවා. මෙතනදී අර සමතයට උපකාර වන මූලික මට්ටමක් හදන්න පුළුවන් මේකෙන් පහසුවෙන්. අපේ ක්‍රම වලට වඩා පහසුයි. හරි නේද? අවසාන වශයෙන් කාට හරි මොනවා හරි කියන්න තියනවද? හොඳයි එහෙනම් මේ දහම් කාරණාවත් ඔබ සියලු දෙනාටම ඒ තමාගේ හිතේ සමතය ඇති කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඕකාස වන්නානි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා මුක්ඛමෝදී සබ්බං සාමිනා කතම් පුඤ්ඤං මහියද්දා සම්බි සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරා තේන කතම් සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ ओकासुखमामी बनते द्वितीयांति ओकासुखमामी बनते तृतीयांति ओकासुखमामी बनते साधु साधु साधु Yes, sir. Yes, sir. Yes, sir.